අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කාලසටහන හැටියට දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ඉදිරිපත් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොට <coughs> නිසන්න වනේ මේ වගේ වැඩමුළු 50ක් පවත්ලා තිනවා අපි මේ යෙදිගත කරන්නේ 51 වෙනි වැඩමුළුවේ. ඉතින් වගේ ගත කරන හැම වෙලාවකදීම මේ භාවනාවට භාවනා මුහුකුරවා ගැනීම සඳහා කරන අනුග්‍රහයක් විදියට අපි සුතමේ අනුග්‍රහිතයක් නැත්නම් සුතමේ ඥානේ වර්ධනයක් පිණිස කරන අනුග්‍රහයක් වශයෙන් මේ විදිහේ ධර්ම දේශනාවක් පවත්වනවා. ඒ ධර්ම දේශනාවේ වැඩමුළුවටම නැත්නම් මුඩු වැඩමුළුවටම පොදු මාතෘකාවක් අරගෙන දේශනාවලියක් විදියටයි මෙතුවක් කල් කරගෙන ආවේ. ඉතින් ඒ චාරිත්‍රයම තමයි මේ 51 වෙන භාවනා වැඩමුළුවටත් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සඳහා ඉදිරිපත් කරගන්නේ ඉදිරිපත් කරගත් බලාපොරොත්තු වෙන්නේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ඉදිච්ච සංගීතකාරක ස්වාමින් වහන්සේලා විසින් සමිද්ධි සූත්‍රයයි නම් කරන්න ඉදිච්ච වටිනා සූත්‍රයක්. ඒ සූත්‍රය ත්‍රිපිටකයේ සංයුත්ත නිකාය කියන පොතේ දේවතා සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙනවා. අපි 49 50 කියන වැඩමුළු දෙකටමත් මේ සූත්‍රයමයි මාතෘකා සපයාගත්තේ. ඒ නිසා මේ 51 වෙනි වැඩමුළුවට සම්බන්ධ වෙන අයටත් මේ සූත්‍රයේ මුල් කොටස් පිළිබඳව වැඩි විස්තරයක් එහෙම නැත්නම් මේදී නොකිය වෙන විස්තරයක් මීට ඉස්සල වෙච්ච 50 49 කියන වැඩමුළුවලදී පටිගත කරන්න දීචි ධර්ම දේශනාවලින් ලබා ගන්න පුළුවන්. කෙසේ නමුත් මේ වැඩමුළුවට සම්බන්ධ වෙන අයට එහෙම පාඩුවක් නොවීම පිණිස සූත්‍රයේ මුලපටන්ම අපි සාකච්ඡාවට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඒ සූත්‍රයට පසුබිම <coughs> නිදානේ අපි මතක් කරගත්තොත් සරුවචන් වහන්සේ රජකහනුවර වේළුවනාරාමේ කියන ආරාමේ වැඩ ඉන්න අවස්ථාවක් මේ සමිද්දි සූත්‍රයට පසුබිම වෙලා තියෙනවා. ඒ කාලයේ සමිද්දි කියලා තරුණ වයසේම පැවිදි වෙච්ච නවක පැවිදි ස්වාමීන් වහන්සේ නමක් ඒ රජගහ නුවර සමීපයේ තියෙන තපෝදාන නදිය කියලා දැක්වෙන උණුදිය ගංගාවට ගිහිල්ලා පැන්පාසු කරනවා. ඒක දැනටත් තියෙන එකක්. දැනටත් ඒක බොහෝ දෙනාගේ ජනප්‍රියතාවය නිසා හුඟාවක් ජනා කියන තැන. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා පැම්පහසු කරලා කියන්නේ නාලා සිංහලෙන් කියනවනම් සිවුරු තුනෙන් දෙකක් අයින් කරලා එක සිවුරක් පිටින් ඒ කියන්නේ අඳනේ නානකඩයක් වගේ අඳන අඳනේ විතින් පිටින් අවුවේ ඇඟ වියලවමින් ඉන්න වෙලාවේ ඒ දෙවි ස්වාමීන් වහන්සේගේ ඒ තරුණ කය දැකපු దేవතාවෙක් ඒ ස්වාමීන් වහන්සේට එක විදිහක අනුකම්පාවකින් වගේ කාරණාවක් මතක් කරනවා අබුත්වා බික්කු බික්කසු බික් අබුත්වා බික්කු බික්කු අබුත්වා බික්කසි බික්කු නහි බුත්වාන බික්කසි බුත්වාන බික්ක බික්කසු මා තං කාලෝ උපජ්ජකා කියලා මහාන උඹ මේ පැවිද්ද පින්නසුකා වැඩිම කරන්නේ ගිහි කාම සැප විඳින්න නැතුව නැත්නම් තාම තරුණ වයසේ ඒ නිසා උඹ ඒ තරුණ කාම රතිය රසය දන්නේ නැහැ ඒ නිසා මහන ගිහි සැප විඳලා ওই මානකම් කරපන් අනේ මේ වටිනා කාලය උඹෙන් ඉක්ම නොයේවා කියලා ඒ దేవතාවා මේ ස්වාමින් වහන්සේට අහසේ ඉඳගෙන දේශනාවක් කරන ද අනුකම්පාවෙන් කියනවා එතකොට මේ ශාංශි කියනවා මට මේ කාලය කියන එක වැටහෙන්නේ කාලේ වැහිලා තියෙන්නේ ඒ විදිහට කියනවා නම් හරියට ඒ මරණානුස්සතිය පැත්තේ කල්පනා කරලා ඒ ශාංශි කියනවා කොයි වෙලාවෙ මැරෙනවද කියලා මම දන්නේ කාලය කියන එක වැහිච්ච දෙයක් මට ඒ නිසා මම මේ අබුත්වා බික්කස් බික්ඛාමි කියලා මම කාමසප්ප විඳින්න නැතුව ඉක්මනට මහන උනේ කොයි වෙලාවෙ මැරෙන බව දන්නේ නැති නිසා ඒ නිසා මම කාලේ ඉක්මවන කෙනෙක් නෙවෙයි කියලා. මම වටිනා කාලය ඉක්මවපු කෙනෙක් නෙවෙයි. මේ මරණේ කොයි වෙලාවෙද දන්නේ නැති නිසා මම මේ ඇත්තටම මේ පැවිද්ද යෙදී ගත කරනවා. එහෙම නැත්නම් මේ භික්ඛාව භික්ඛාව කියන වචනේ භික්ෂාව කියලා සංස්කෘත සඳහන් කරනවා. පින්න පාත්‍රයේ කියන නමක්. මම ඒකයි මේ අබුත්වා භික්ඛසි භික් අබුත්වා අහම් භික්ඛාමි කියලා කියනවා. මම මේ කාම සැප ඒකට ගිහි සැප කියලාත් කියනවා. ගිහි සැප නොවින්ද මේ මහානකම් කරන්නේ මේ කාලය නොදන්න නිසාමයි. කොයිලායේද මැරෙනවද කියලා දන්නේ නැති නිසාමයි කියලා ඒ දේවතාවට අර ස්වාමීන් වහන්සේ තමන්ගේ මහානකම සාධාරණීකරණය කරනවා. එතකොට මේ දේවතාව බීමට බහැලා ස්වරූපයෙන් ප්‍රകൃතියෙන් පෙනීදලා කියනවා මහාන උඹ ගත කරන්නේ ජීවිතේ ප්‍රථම යාමේදී තාම කෙස් කළු පහටයි භද්‍ර යවුනේ ඉන්නේ. ඒ භද්‍ර යවුනේ ඉඳද්දි කරන්න තියෙන්නේ කිහි කාමභෝගී සැප විඳින එකයි. ඉතින් උඹ ඒ දේ කරන්නේ නැතුව කෙලිම පැවිදි වෙලා තියෙනවා. ඒක නිසා මේ මත්තට හම්බ වෙන ওই ආධ්‍යාත්මික සුඛ පැත්තක තියේදී මේ අස්පනා අපිට දකින්න පුළුවන් කාම සුඛයේ විඳපන් කියලා. ඒ නිසා සම්දිට්ඨිකං හොත්වා මා කාලං අනුධාවී කියලා මේ ස්වාමින් මේ దేవතාවා කියනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියන මම සාන්දෘෂ්ටික අස්පනා පිට ලබන්න පුළුවන් දේ නොතකා කල්යවා ලබන්න පුළුවන් දේ යන කෙනෙක් නෙවෙයි. සාරවත්යන් වහන්සේ කියලා තියෙන අපට ධර්මයේ සාන්දෘෂ්ටිකයි කල්නෝයවා ප්‍රතිඵල දෙන එකක්. නමුත් කාමය කාලිකයි කියන. කාම සැපේ කියලා ලෝකයේ හඳුනන දේ කාලිකයි බහු බයිපායාසෝ බහු ආදීනව බහු දුක්ඛෝ මේ කාමයේ බොහෝ දුක්ගින දෙයක් බොහෝ දෙඩවිලි ඇති කරන දෙයක් ඒ වගේම ආදීනව බොහෝමයි නමුත් ධර්මය සාන්දෘෂ්ටිකයි අකාලිකයි එහිපස්සිකයි ඕපනයිකයි පච්චත්තං වේදිතබ්බයි ඒ නිසා උඹයි කියන විදිහට මේ මත්තේ ලබන්න තියෙන නැත්නම් මරණයෙන් මත්තේ ලැබෙන්න තියෙන නිවනක් හෝ මරණයෙන් මත්තේ ලැබෙන දිව්‍ය සැපක් හෝ බ්‍රහ්ම සැපක් වෙනුවෙන් නෙවෙයි මම මේ තරුණ වයසේදීම ගීගේ ඉක්මවලා මේ තපස් රකින්නේ බින්ග පිණ්ඩපාතේ වඩින්නේ මේ දැන් දැන් බුද්ධි විඳින්න පුළුවන් භාවනා සුඛයක්, නිරාමිෂ සුඛයක් උදෙසා ඒක නිසා එවැනි ආධ්‍යාත්මික සුඛයක්, නිරාමිෂ සුඛයක් අත්හැරලා මේ කාම බුද්ධ කාම සැපයේදී හිටින මේ කාමභෝගී ගිහියා පුදුමාකාර දුකක් වළඳන්නේ පුදුමාකාර දෙඩවිලි දොඩවනවා නන් දෙඩවිලි දොඩවනවා ඊට පස්සේ සංසාරයක් තව මෙරි මෙරි උපදින්න අකුසල් කරනවා මේ නිසා සරුවචනාංශයේ මෙවැනි ගුණ ඇත්තව මේ කාමයට කාලික කියන නම සඳහන් කරනවා ධර්මයේ කියන්නේ අකාලිකයි කියලා සාන්දෘෂ්ටික අකාලික එහිපස්සික සාන්දෘෂ්ටි කියන්නේ අස්පනා අපිට කියන එකයි අපි සිංහලට නගන්නේ. අකාලික කියලා කියන්නේ කල් නොයවා ප්‍රතිඵල දෙන. එහි පස්සේ කියලා කියන්නේ මේ වැඩේ කරන, ඒ කියන්නේ මානකම කරන, බණ භාවනා යෙදී ගත කරන, Brahmacharya යෙදෙන කෙනාට ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන්. Taman විදින මේ සැපය. Taman විදින මේ නිර්ආමිෂ සුඛය. ඒ නිසා ඒක එහි පස්සිකයි. එව බලව කියලා පෙන්වන එකක් නෙමෙයි. ඊට පස්සේ ඕපනයිකයි අපි නොදන්න පුංචි තැනකින් පටන් ගත්තට ක්‍රමයෙන් ඒ ධර්මය ගැඹුරකට ගැඹිහිරත්වයකට පෙතක් සකස් කරලා දෙනවා ආරම්භයේදී අපිට විශාල පිං නැහැ අපිට ආරම්භයේදී විශාල සුත්තමේ ඥාන නැහැ ආරම්භයේදී අපිට විශාල චින්තාමේ ඥාන නැහැ නමුත් යුරේ පටන් ගැඹුරකට විහිදෙන මහා සාගරයක් වාගේ නිකාං පයපෙම යටිපතුල තෙමෙන මට්ටමට වතුර තියෙන තැනක ඉඳලා ඉස්සරහට යනකොට වලලු කරක් දක්වා ඊට පස්සේ මස් කින්ඩේ දක්වා ඊට පස්සේ ධන හිස දක්වා ඊට පස්සේ කලව දක්වා ඉඟ දක්වා නැබ දක්වා තනමත්තක් දක්වා උරහිස දක්වා හිස දක්වා ඊගාට මිනිස්සු එක්කනා දෙන්න 3 4 5 6 තල් ගහක් උසට තල් ගස් හතක් උසට එනකන් එන්න එන්න එන්න එන්න ගැඹුරයි මහමෝද ඒකට කියනවා අනුපූර්වයෙන් ගැඹුරු වෙනවයි කියලා. ධර්මයත් ඒ වගේ. බොහෝම යන්තවන පටන් ගත්තාම එන්නේ එන්නේ එන්නේ ඒක තනා වැඩිලා එනවා. ඒ නිසා ඒකට ඕපනයිකයි කියලා කියනවා. උප්පනයනය කරන සුළුයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි ඥානවන්තයෙකුට අස්පනා පිට මෙලවදීම ප්‍රත්‍යක්ෂ කළ හැකියි. මේ විස්තරය කිව්වට පස්සේ ඒ దేవතාවා සඳහන් කරනවා ඒ දේ නම් මට තේරෙන්නේ පොඩ්ඩක් විශ්ව කරලා දෙන්නයි කියලා. ඉතින් මේ దేవතාවා කරන ඉල්ලීම සාධාරණයි අදටත් මොකද අදත් බොහෝ දෙනා බුද්ධ ආගම කරන්නේ మతు ආත්ම නිවන් දකින්න මතු බුදු වෙනමයිටි බුදුහාමරෝ දකින්න එහෙම නැත්නම් මා ජීවිතෙන් පස්සේ හම්බ වෙන දිව්‍ය සැප මනුස්ස සැප බලාගෙන ඒ නිසා බුරුමේ ඊටම් විශාල විහිළුවක් තියෙනවා ලංකාවේ ගැන. ඒ කට්ටිය කියනවා ලංකාවේ මැරිච්ච ඕන කෙනෙකුට බැනර් එකක් ගහනවා නිවන් සැප ලැබේවා කිය. ඒ නිසා නිවන් සැප ලබන්න එකයි කරන්න ඕනේ මැරෙන්න විතරයි ඕන කරන්නේ. ඉන්නකම් ඕන පිස්සුවක් එළියට කමන්නේ. මැරුණාම සියලුම දෙනා කෙලින්ම නිවන් යන්නේ. නිවන ඒ නිසා කංකුම් වගේ කියලා කියන්නේ. බුරුමේ කියනවා ලංකාවේ නිවන කංකුම් වගේ බොහොම සුළු දෙයක් යෝන කරන්නේ මැරණ එක විතරයි. මැරුණාට පස්සේ කෙලින්ම නිවන් සැප ලැබේවා කියලා ගහනවා. ඉන්නකම් ප්‍රශ්නයක් නැහැ. මේ దేవතාවත් එහෙම ලංකාවේ ඉඳලා මැරිච්ච කෙනෙක් වෙන්නයි. එහෙම නැත්නම් దేవතාව ওই විදිහටම අර වගේ තරුණ දහර වයසේදී භද්‍ර යවුණේදී කලු කෙස් සහිත සුසු කාල කේසයින් හාමුදුර කෙනෙක් ගාවට ගිහිල්ලා මේ මත්තට ලබන්න තියෙන සැපයක් වෙනුවෙන් ඇයි උඹ මේ තරුණ කාමභෝගයේ විඳින්නේ නැත්තේ? ඇයි ලස්සන රූප බලන්නේ නැත්තේ? ඇයි උඹ සද්ද අහන්න කැමති නැද්ද? ඇයි උඹ ගඳ පහස රස හිතට එන හිතවිලි බලන්න කැමති නැද්ද? සංසර්ගයට කැමති නැද්ද? ඒ දේට පොඩි කාලෙනේ හම්බ වෙන්නේ. ඒ කාලේ ඉක්මුවාට පස්සේ මේක ලැබ ගන්න හම්බ වෙන්නේ. එතකොට කියනවා යා කාලෝ මා තං උපච්චක අනේ මේ වටිනා භද්‍ර යවවන කාලේ කාමය බිඳින් නැතුව අනේ ඉක්ම නොයේවා කියලා දේවතාවා මේ හාමුදුරන්ට මතක් කරනවා. අද හාමුදුරුවෝ ඒ ටික තමයි ඔයත් අන්ටත් මතක් කරන්නේ. භද්‍රයවුනාසේ පුළුවන් තරම් ඒ කටයුතු කරලා එනිසා 60 පිරුණාට පස්සේ එනවා භාවනා කරන්න. වම දිහා බලනකොට දකුණ පේන වෙලාව වෙනකොට වම් කකුල තියෙන දකුණු කකුල වෙලා විශ් වෙන වෙලාව වෙනකොට ඔන්න පන්සල් එනවා. ආවට පස්සේ කියනවා මේ ප්‍රෙෂර් එක වැඩි මේ දවස්වල කොන්දේ අමාරු, ඉඳගෙන ඉන්න අමාරුයි, මේ අමාරුයි භාවනා කරන්න අමාරුයි කියලා. අමාරුයි තමයි. අමාරුයි. ඒකේ පිළිඳ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. නමුත් අවාසනාවටලා තියෙන්නේ උග දෙනෙක් පිංකම් කරලා දිව්‍ය ලෝකේ යන්න හදනවා. දිව්‍ය ලෝකේ තියෙන්නේ මැට්ටෝ කියලා දේරණනේ මේක කියනකොට. පිස්සෝ ඉන්නේ කියලා. ඇවිල්ලා මනුස්ස ලෝකේ ඇවිල්ලා මනුස්සයන්ට දෙන උපදේශ වල රඟ පේනවනේ. දිවි ලෝකේ කියලා අපි හිතන විදියෝ ලස්සන දෙයක් නැහැ. අමුම අමු පිස්සු ලෝකයක්. හැමදාම කානිවල් එකක් තියෙනවා කියලා හිතන. හැමදාම කානිවල් අන්න ඒතර තමයි දිවි ලෝකේ කියන්නේ. ඉතින් අපිත් මෙච්චර ලස්සන බුද්ධ ශාසනයක් ලැබිලා තියෙද්දී මෙච්චර අංග පුලාවක් සහිත මනුස්සාත්ම භාවයක් ලැබිලා තියෙද්දී මෙච්චර ක්ෂණ සම්පත්‍ය ඉක්මනට හොඳ නැහැ කටයුතු කරන්න ඕනේ වහවහ සම්පාදනය කරව කියන එක ඇහෙද්දී, කල්යාණ මිත්‍රොත් ඉඳද්දී, බණත් ඇහෙද්දී, පැවිද්දකුත් තියෙද්දී අපි ගත කරන ජීවිතයේ මේ දෙයයන් ආශේ කියන එකම තමයි. පුළුවන් තරම් කාම සම්පatti විඳිනවා කාම මිත්‍යාචාරයෙන් හරි ගමන් අපිට රූප නැත්නම් වෙන කෙනෙකුගේ රූප හරි බලන අපිට අදාළ සද්ද නැත්නම් වෙනදාට ගිහිල්ලා හරි සද්ද අහන අපිට ඕනේ ගන්ධ සුවඳ නැත්නම් පිට රටින් ගෙන්න ගන්න අපිට අවශ්‍ය රස නැත්නම් අපි নানা ආකාර රස සම්භෝගේ එහෙම නැත්නම් අපි කියන භෝජන සංග්‍රහ පවත්වමින් දියෝපිනවනවා විවිධාකාර යාන වාහන පහසුකම් ඇඳ පුතු කොට්ට මෙට්ට වලින් පහස වෙනුවෙන් පුදුම වියදමක් කරනවා. ඊට පස්සේ හිතට එන එන පිස්සු අදහස් ක්‍රියාත්මක කරන්න අපි දරුවොත් බෝ කරනවා පොතුත් ලියනවා රටෙත් පියවස්ථා හදනවා ඒකට ලියලා අපි පුළුවන් තරම් මේක දිනු කරන්න හදන්නේ ඔය පංචකාම සම්පත්තිය සඳහායි ඉතින් ඒ සඳහා අපිට දැන් අධ්‍යාපනය පටන් ගන්න අවුරුදු 6 ඉඳලා ඊට පස්සේ අධ්‍යාපනය කරලා ඊට පස්සේ රැකියාවක් කරලා ඉවරනකොට 55ක් වෙනවා මේ ටික තමයි ජීවිතේ හොඳම කාලේ. අපි දැන් මොකටද ගත කරලා තියෙන්නේ? අපි දැන් මොකටද ගත කරන්නේ? කාටවත් ඒ කාලය ඇතුළත සාන්දෘෂ්ටික දෙයක් ගැන, අකාලික දෙයක් ගැන, ඕපනයික දෙයක් ගැන, පච්චත්තං වේජිතබ්බ දෙයක් ගැන කල්පනා කරන්න වෙලාවක් තියෙනවද? ඇහුවොත් කියන්නේ දැන් මේ තියෙන ටික කාම විඳ ගන්නත් වෙලාව මදි. ඒ වගේ පණ භාවනා කරන පණ පන්සලකට යන්න සතියක් පිහිටුවා ගන්න එහෙම මොන කොහෙද කරන්නේ මේක නිකන් සම්පූර්ණ දවසේ පැය 24 මදි කටයුතු කරන්න. එචී එතකොට මේ දෙවියන්ට මේ බුදු පුංචි හාමුදුරුවෝ දීපු උත්තරෙන් පේනවා ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ තාලෙට ගත කරන ජීවිතයක බහු දුක්ඛ බහු පායාසා ආදීනෝ එත්ත බියෝ මේ උපයන හරියක් උපයන්නේ දුක පායාස මේ කතා කරන හැම එකක්ම නන්දෙඩවිලි නැත්තම් චරුචුරු ඊට පස්සේ මේකේ ආදීනව වශයෙන් දීර්ඝ සංසාරයකට වාසනාව ලබනවා ඒ නිසා සරුවඥාන්සේ මේකට කාලිකයි කියලා කියනවා කවදාකවත් කාම ලෝකේ සන්තෝෂ වෙච්ච මිනිහෙක් මුළු මානව ඉතිහාසෙම නැහැ හැමදාම තියෙන ලුණු බොන මිනිහෙක්ගේ වැඩ පිළිවෙල පිපාසෙ එන්න එන්න වැඩි වෙනවා ගිනි අඟුරක් අරගෙන අතින් අතට මාරු කරන මිනිසෙකුගේ කවදාකවත් සන්තරපණය සන්තුෂ්ටියක් සම්පත්තියක් කාම ලෝකේ නැහැ. ਸਰවඥාන්සෙත් මහා මන් ධාතු කියන ඒ ශක්විත රජ වෙලා 700 7000ක් තිබිලා තිනවා නගනුවර 7000ට ප්‍රසාද 7000ක් තිබිලා තිනවා එක අගනුවරක වැව් පොකුණු 7000ක් තිබිලා තියෙනවා. හැම අගනගරකම දාස් ගණන් පුරංගනාව ඉඳලා තියෙනවා. ඒ ඔක්කොම සැප සම්පත් බුද්ධි විඳලත් මැරෙනකොට අතෘප්ති කරව ඌනව කාමයේ පිළිබඳ ආසාවෙන් තමයි මැරලා තියෙන්නේ. ඒ තහකල් බෝධිසත්ව තමයි. මෙනෙහි කළා කියනවා මේ කාම ලෝකේ මේ එක එකනා තමනොත් කන අතර අනුනොත් කවාගෙන දිගටම සංසාරයක් වඩනවා. කවුරු හරි බණ භාවනාවක් කරනවා දැක්කොත් මේ ජීවිතේ නිවන් සඳහා කියලා එයා පේන්නේ පිස්සෙ පිහට් එක්ක. ඔය මේ කාලේ කරන්න බෑ. කෙරුවට එහෙම ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. ඒසයික කෙරුවට කමන්නේ නෑ. දවසට විනාඩි 10ක් 15ක් කෙරුවට කමන්නේ වැඩි කරන්න එපා. අජීර්ණයට අල්ලනවා, ස්මෘත්තාවට යනවා. කාමයේ විඳින ගමන්, දරුමල්ලම් බලන ගමන්, ඒ ඔක්කොම බූදල් හතන ගමන්, බැංකු ගිනුම් තර කරන ගමන් රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කරන ගමන් ටිකක් භාවනා කරලා කමන්නේ. ඉතින් එතකොට බලනවා ඒ අතින් බලනකොට මේ ඡන්දෙ ඉල්ලුවොත් එහෙම මේ දෙයියයි බුදුහාමුදුරෝයි ඡන්දෙ කොච්චර බුදුහාමුදුරන්ට හම්බෙයිද ඡන්දෙ කොච්චර මේ දෙයියන්ට හම්බුනොද කියලා බැලුවොත් මම හිතන්නේ ගණන් කරලා ඉවර කරන්න බැරි වේ දෙයියන්ගේ පැත්තේ හම්බෙන ඡන්දෙ. බුදුරජාණන් ඕන නම් මේ සමිද්ධිය හමුදුරෝ ඡන්දෙ දෙයි නැත්නම් බුදුහාමුදුරෝ ඡන්දෙ දෙයි නිතරගෙන් පරාදයි අපත් නැහැ. ඒ නිසා අපි දවසකට අපිට පහළ වෙන හිතවිලි වලින් ඒහා සමාන හිතවිලි ප්‍රදේශයක් පහළ වෙන කාමෙට. බුදුහාමුදුරන් හම්බෙන ඡන්දේ වගේ කලාතුරකින් දවසකට හිතවිල්ලක් එනවා. අනේ මේවා ඉඳලා කාලා කොහේ ඉවරයක් කරන්නද? කවදද අපි මේ ඇත්ත ඇති හැටියට දකින්නේ කවදාද අපි මේ අස්පනා අපිට තියෙන දේ දකින්නේ අපිට මේ මම සැප විඳින්න ඕනේ මගේ අයට සැප විඳින්න ඕනේ මම යන යන තන සැප විඳින්න ඕනේ හැමදාම සැප තියෙන්න ඕනේ කියලා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා තුනක් හදාගෙන දිගටෝම ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ කවදාකවත් පිරෙන්නේ නැති වතුරක් පුරවන්න හදනවා ඒ නිසා ඒ දෙවියන්ට කියනකොට අපේ සමිද්දි ස්වාමීන් වහන්සේ ඔය මුළු ලෝකේ 99.9999999ක් ඕක කරත් ඕක වැරදි කියලා දෙයන්න තේරෙන්නේ ඒ තියෙද්දි එච්චර ප්‍රදේශයක් මේ කාමයේ පස්සේ ඊර්ෂ්‍යා කරමින් ක්‍රෝධ කරමින් තෝ තෝ වරපල කියලා ආයුධ අරගනිමින් ගසා ගනිමින් යුද්ධ කරමින් කටයුතු කරද්දී ඊටාම සුළු පිරිසක් සාන්දෘෂ්ටික වූ අකාලික වූ ඒහිපස්සික වූ පච්චත්ත වේදිතබ්බ වූ මේ ධර්මයේ හැසිරෙනවා කිව්වොත් අර සියලු දෙනාම එතන මේ ධර්මයේ සාන්දෘෂ්ටික වශයෙන් ධර්මයේ හැසිරෙන නැත්තන්ට මොකද්ද මානසික අසහනයක් තියෙනවා කියලා. ඒ කට්ටියට කෙලින්ම රෙකමන්ඩ් කරනවා මුල් ඒරියාව යන්නේ කියලා. නැත්නම් සයිකියාට්‍රික් කෙනෙක් හම්බෙලා පරීක්ෂා කරලා ගන්න ඇයි මේ මෙච්චර ලෝකේ කාමේ පස්සේ යද්දී ඇයි මේ භද්‍ර යවණේදී ගිහි ගියත හැරලා ගිහිල්ලා මොකද්ද මේ කරන්නේ? කාම සැපට හම් වෙච්ච ඒ ක්ෂණයේ ඉක්ම ගත්තට පස්සේ මොකටද ඉතින් ඊට පස්සේ මේ නිවන ලැබුණත් මොකටේ? ඒ අර සාමාන්‍ය විහිළුවක් තියෙනවා මේ කතෝලික ලෝකෙක එක මිනිස්සෙක් අවුරුදු 120ක් ජීවත් වෙලා ඒ මිනිසාගේ ඉසනිකට පැහිලා නාකියා. හොඳ වෙන භද්‍රයවුනේ නිලන්දාරියෙක් ඒ වෙනකොටත් කුඩු ගහලා ඒ වුණත් කමුතුරාචාරය කරලා කාමීත්‍යාචාරය කරලා ලෙඩ වෙලා ඉතින් සම්පූර්ණ ගතනට ලොක්කා කිව්වලු ඊලන්දාරියට අනේ ඊලන්දාරිය බලපං ඔබ දැන් සාතුනොත් මරනවා හොරකමුත් කරනවා කාමීත්‍යාචාරෙත් කියනවා ඡණ්ඩපරසෝ වචනත් කතා කරනවා මත්පැනුත් පාවිච්චි කරනවා ඉතින් උඹට කොහොමද මේ ගත කරන ජීවිතය දැන් බලපන් මම අවුරුදු 120ක් වෙන කවදාක සතෙක් මරන්න මං ගිහිල්ලා නැහැ මං හොරකමක් කරලා නැහැ කාමීත්‍යචාරයක් කරලා නැහැ. බුරු කේලම් හිස් වචන පරිස වචන නැහැ. මත්පන් බොන්නේ නැහැ කියලා. ඉතින් අරල පොඩි කහනවලු. ඔහොම අවුරුදු 120ක් ඉඳලාදී වැඩේ මොකද්ද කියලා ඇහුවා. මේ ජීවිතේ කරන්න දේවල් කරන්නේ නැතුව 120ක් හිටිය ඇති වැඩක් නැහැ. ඒ නිසා මට කරන්න තියෙන දේවල් මම කරනවා කියේ. ඒව් ලෝකයක්. ඉතින් අපිට හිතෙන්නේ ඒක මේ මෑතකදී ඇති වෙච්ච සදාචාරයේ පිරිහීම නිසා එහෙම නැත්නම් මේ අපි ඉපදිච්ච යුගයේ මේ කාමයට වැඩි තල්ලුවක් තියෙනවා ගෙහෙම කියන්න බැරික මොකුත් නැහැ. නමුත් මේ සමිද්ධ හාමුදුරන්ට වෙච්ච දිහා බලනකොට එදත් අවුරුදු 2600කට ඉස්සර වෙලා දඹදිව ඇති වෙච්ච தත්ත්වෙත් ඔච්චරයි මනුස්ස ලෝකෙ විතර නෙවෙයි දිව්‍ය ලෝකෙත් ඔච්චරයි. දිව්‍ය ලෝකෙත් ඒ නන්දනවනේ ඒ කාම ක්‍රීඩාවල යෙදී ඉන්නවා මිසක් ඉන්න නිසා සමහර දෙවිවරුන්ට කෑම ගන්න වෙලාව මතක නැති වෙලා කීඩ්ඩාපදෝසික කියන නමක් හැදිලා ඒ නිතරම දන්සල් දෙන්න වගේ දෙන්න තියෙන මේ ක්ෂුදා භෝජනේ එහෙම නැත්නම් දිව්‍ය ඕජාව වළඳ ගන්න බැරුව මැරලා යනවා. කිඩ්ඩාපදෝසික කියලා ක්‍රීඩාවල් සඳහාම කාම ක්‍රීඩාවල් සඳහාම කාලය ගත කරනවා බත් කණ්ඩ වෙලා වෙන්න තුලා. ඒකත් එච්චරයි මේකෙත් එච්චරම තමයි. ඉතින් ඒක නිසා මේ වගේ පිරිසකට මෙවැනි සූත්‍රයක් ඉදිරියෙන් ධාන කටයුතු කර ඉතර බණ කියන්න ගියාම මේ මුල් කොටෙහිදී එනද මේ පළවෙනි ජවනිකාවේදී පෙන්වන්නේ Tamanටම Tamanගේ දෛනික දිනචර්යාව සතියක චර්යාව මාසික චර්යාව අවුරුද්දක චර්යාව ජීවිත කාලය පුරා ඇති චර්යාව පරණ සංසාරයේ ඇති චර්යාවල් සේරම බලනකොට ඒවා සේරම මේ ලෝකායත විශේෂයට ලෞකික දැනුමට හිර වෙච්ච කවදාකවත් ඒ සීමාවල් ඉක්කපු නැති ඒ ලෞකික දැනුම ඇතුලේ තාන්නමාන ලබනද තැප සම්පත් ලබනද වස්තු භෝග ලබනද ක්‍රීඩ මේ ලාභ සත්කාර සම්මාන සිලෝක ලබනද අපි කරන සටන සදාකාලික සටනක් සදාකාලික පරාදයි නමුත් මරණ චිත්තක්ෂණය එනකොට නටපු තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. කාලේ ගත වෙලා තියෙනවා ඊගාව ආත්මෙට යන්න කියලා මිනිස්සෙක් උණයි කියලා මොනවත් ඉතුරුලා නැහැ. ඊගාව ආත්මෙට ගිහිල්ලා බැල්ලියගේ බඩේ උපදීද? එහෙනම් නරකයක උපදීද? දිවි ලෝකයේ උපදීද? මොකාටවත් කියන්න බෑ. ඒක තන්නේ කරම අහඹයක්. ගොඩ දෙනෙක් හිතනවා මේ කරන්නේ වනිසා අපි ඒකාන්තයෙන්ම අපිට දිවි ලෝකේ දැන් සීට් එකක් බුක් කරලා තියෙන්නේ කියලා. ඉන්ටර්සිටි එකේ සීට් එකක් බුක් කරා වගේ මෙහෙන් ගියාට පස්සේ දිවි ලෝකේ හම්බෙයි කියලා. නමුත් ඔළුව පල්ලට දාන, කඳ ඉහළට දාන අපායට ඇදගෙන වැටිච්ච දවස් තමයි තේරෙන්නේ අපි ආශ්‍රය කරපු කට්ටිය ඔක්කොම එහෙදි ඉන්නවා ගියාම හම්බෙත හැකියි. කැබිනට් එකම හම්බෙන්න පුළුවන්. ඔක්කොම එහෙ තමයි ඉන්නේ. ඒ මොකද අපාය තමන්ගේ ගෙදර වගේ. අපි මේ తాවකාලිකව පොඩ්ඩකට මනුස්ස ලෝකෙ ඇවිල්ලා තියෙන්නේ. ආයේ යන්නේ ගෙදරම තමයි. ඒ නිසා ඒ පුතු ජනස නිරයන් සකගේහ සදිසං කියලා තියෙනවා. අපාය තමන්ගේ ගෙදර වගේ හැම වෙලාවෙම එතෙන්ට ගිහිල්ලා තමයි එන්නේ. ඉතින් එදාට තේරෙනවා මේ ඉන්න ටිකේ නටනකොට, පෙන්කෙලිනකොට, බහුරු කෝලන් නටනකොට අපිට මතක නැහැ. නමුත් මේ manussකම උපයන්න, බුද්ධෝත්පාද කාලෙක උපයන්න, බෞද්ධ වෙන්න ආහ කන දිවනාසයේ අංග පුලාවක් සහිතව ලබනද බණ ඇහෙන්න කල්යාණ මිත්‍රෝ ලැබෙන්න පැවිද්දෝ දකින්න පුංචි පහේ පිංකම් නෙමෙයි කරලා තියෙන්නේ. මංසා හුඟා කරපු ඒ ගරු කුසල් වල විපාක ආනිසංස වාරයක් වශයෙන් තමයි අපි අද මෙතන ඉන්නේ. ඔහොත් ආවට පස්සේ අපිට කොච්චර මතක නැති වෙනවද කියනවනම් තිරිසන්නු කරන වැඩ ටික විතරයි කරන්නේ. තිරිසන් කරන වැඩ ටිකට කියනවා ආහාර, නිද්‍රා, භය මේ තුනංච නරාණ මේතම් පශූර් සමානහ ධර්මේන තේෂා මදිකෝ විශේෂා ධර්මේන හීන පශුර් සමාන කිය. සංස්කෘත ශ්ලෝකාරයව ලිව්වේ බුදුහාමරේ පිරුණාට පස්සේ. ආහාර සෙවීම ආහාර ගවේෂණය. නිද්‍රාව නිදා ගැනීම. භය මුළු ජීවිතේ සම්පූර්ණ අපේ සැලසුම් වෙලා තියෙන්නේ බයෙන් ඇතිවෙච්ච දැනුමකට. ඊගාට මෛතුන සේවනයේ. මේ තුන මේ හතර අතින් මිනිස්සයි නරයයි මේ තිරිසනයි නරයයි සමානයි. නරානුවේතම් පශුර් සමාන. පශුර් කියලා වචන පාවිච්චි කරන පශු වෛද්‍ය කියලා කියන්නේ සත්ව සායන වලට පශුර් නර දෙක සමානයි. ධර්මේන දේශා මදිකෝ විශේෂා. නරයට තියෙන වැදගත්ම විශේෂය තමයි ධර්මයට විවෘත කරගන්න පුළුවන්. ජනේලි අරගන්න පුළුවන්. පශුර් නැත්තම් මේ සත්‍යයට බුදුහාමරෝ ගාව හිටියත් බණ ඇහුවත් ඒ දොර විවෘත වෙන්නේ නැහැ. ධර්මයේ දොර ඇරෙන්නේ. ඒ නිසා ධර්මේන තේෂා මදිකෝ විශේෂ. මනුසාර තියෙන වටිනාම දේ තමයි ධර්මේ. ධර්මේන හීන පශුර් සමාන. ඒ නිසා ධර්මයට සලකන්නේ හීන තාලෙට නම් නැත්නම් ධර්මයට යොදන කාලේ අඩු නම් ආයෙත් මනුස්ස වුණාට පශු හරක වගේම තමයි. මැරෙන්න වෙන්නේ හරකෙක් වගේ තමයි. මැරෙන්න වෙන්නේ ඌරෙක් වගේ තමයි. මැරෙන්න වෙන්නේ බල්ලෙක් වගේ තමයි. අපිට හම්බුණාට තෑග්ග දුන්නට බාරගත්තේ නැත්නම් ටැග්ගෙන් වැඩක් නැහැ. ඒක නිසා මේ වගේ සිද්ධියක් ਸਰවඥාංශ වේ. ජේතවනා මේ ප්‍රවත් ජේතවනාරාමනේ වේලුවනාරාමේ ඉඳද්දී සිද්ධි වෙච්චාම හොඳ බලවත් ශක්තිමත් දෙවි කෙනෙක් ඇවිල්ලා මේ ලස්සනට මහානදම් කරන හාමුදුරු කෙනෙකුට හාමුදුරනේ මේ සාන්දෘෂ්ටික සැපේ තියෙද්දි මේ කාලයක් කාලිකයක් අනුධාවනය කරන්න එපා ඔබ වහන්සේ භද්‍ර යවුණ වයසේ ඉන්නේ කලු කෙස් තියෙන ජීවිතේ ප්‍රථම යාමේ ඇයි මේ ඉස්සරහට හම්බෙන දේවල් ගැන කල්පනා කරලා මේ බද්දර යවුවනේ තියෙන ගිහි කාම සැප විඳින්නේ නැත්තේ කියලා අහනකොට බුද්ධම අනුකම්පාවක් නෙදී. අවු නොවන කෙනෙක් නැහැ. නමුත් හොඳ වෙලාවට මේ සමිද්දි ස්වාමීන් වහන්සේට මේක පිළිබඳව කල්ැතුව සූදානම් ශරීරයක් තිබිලා තියෙනවා. දැනගෙන තියලා තියෙනවා මේ අපිට අනුකම්පාවෙන් ඇවිල්ලා කතා කරන එකෙකුටවත් හුණු බිජ්ජත් තරම්වත් මොළේ නැහැ කියන එක. ඔය අනුකම්පාව තන්නේ කර තකතිරුකමෙන් එන අනුකම්පාවක් සුගා කරලා ද්වේෂයෙන් එන අනුකම්පාවක්. අපි අනුන්ට උපදේශ දෙන්න හදන අනුකම්පා කරන හැම වෙලාවකම අපිට සුදුසුකම් නැතුවයි ඒ දේ කරන්නේ. ඒ අනු සුදුසුකම් නැතුව අනුකම්පා කිරීම බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ අවස්ථාවාදී කියන. අනික් කිනුට උපදෙස් දෙන්න තරම් බලපුලුවන් කාරකමක්, තලතුණකමක්, පරිචයක් දැනුමක් නැතුව අනුන්ට අත දෙන්න හදනවායි කියලා කියන්නේ අර වැටලා ඉන්න වලෙන් අවස්ථාවේ ප්‍රයෝජන ගන්න හදනවා විතරයි. අනුන්ට උපදෙස් දෙන්න ඉස්සලා තමම් ගොඩ අරගෙන හිඳලා උපදෙස් දෙන එක නාන එහෙම අවස්ථාවාදීක් නෙවෙයි. නිසා අද තියෙන දැනුම මේ මේ ප්‍රකාශිත දැනුම කියන එක එහෙම නැත්නම් මේ ලෞකායත දැනුම කියන එක අපි ණයට ගත්තට අපි ඒ දැනුම දන්නේ නැහැ. ඒ මන්දියට අපි ඒ දැනුමෙන් අනුන්ටත් උදව් කරන්න හදනවා මහ දැනුමුත්තගේ වැඩේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ සමිද්ද ස්වාමීන් වහන්සේ ලස්සනට දේවතාවට උත්තරේ දෙනවා. මොකද්ද උත්තරේ? නකෝං ආවුසෝ සම්දිට්ඨිකං හිට්වා කාලිකං අනුදාමේ අතකෝ කාලිකං හොත්වා සම්දිට්ඨිකං අනුදාමේ. අවත යාලුවා මම මේ සාන්දෘෂ්ටික දේ අතහැරලා කාලිකක් පිටිපස්සේ දුවනා නෙවෙයි ඇත්තටම කියනවා නම් කාලිකේ තිබිදි මං සාන්දෘෂ්ටිකය හුදු අරගෙන යන්නේ ਸਰුවත්ඥාන්සේ සාන්දෘෂ්ටිකයි කියලා කිව්වේ ධර්මයට කාලිකයි කියලා කිව්වේ කාමයට ඒ කාමයේ බහු දුක්ඛා බහු පායාසා එත් ආදීනවෝ බිහියෝ මේක බොහෝ දුක්ගෙන දෙන බොහෝ දෙඩවිලි ඇති කරන බොහෝ ආදීනව ගැන දෙයක් බව සරුවචන් සඳහන් කළා උන්වහන්සේ දේශනා කරන ධර්මයටයි සාන්දෘෂ්ටිකයි කිව්වේ අකාලිකයි කිව්වේ එහි පස්සිකයි කිව්වේ ඕපනයි කිව්වේ පච්චත්තම් වේිතබ්බයි කිව්වේ එතකොට මේ దేవතාවා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට තේරෙන්නේ එයා පිළිගත්ත මතේ අරක හැබැයි උනට මේ ස්වාමීන් වහන්සේ ඒක කන පිට හරවලා පෙන්නකොට දේවතාවන් නැවත කල්පනා කරනවා එහෙම නැත්නම් දෙසරයක් හිතන්න පෙළඹෙනවා ඒකල කියනවා මට කරුණා කළ මේ ධර්මයේ සාන්දෘෂ්ටිකත්වයත් කාමයේ තියෙන කාලිකත්වයත් පැහැදිලි කරලා දෙන්නේ කියලා. ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික අකාලිකයේ පස්ස උපනික කියන ಗುಣ රාශියක් තියෙනවා. කාමයේ තියෙනවා කාලික ගතිය, බහු දුක්ඛ ගතිය, බහු පායාස ගතිය, බොහෝ ආදීනව ගෙන දෙන ගතිය මේක පොඩ්ඩක් විස්තර කරන්න කියලා. එතකොට සමිද්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඇවත යාළුවා මම මේ ළඟදී පැවිදි වෙච්ච පොඩි හාමුදුර කෙනෙක් මට බෑ <clears throat> මේක මෙච්චර වැඩි විස්තර කරන්න මම මේ ඇසු විරු ඥානකින් කතා කරන්නේ. හොඳම වැඩි තමයි මේ කිට්ටුව ආත සරුවත් චාන්සේ වැඩ ඉන්නවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ ගිහිල්ලා ප්‍රශ්නේ අහන්න බොහෝ හිතතුව පිනිස අත්තඩ පිනිස ධර්මයක් අහගන්න පුළුවන් මේකේ. ඒතර දේවතාවක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ කොයි වෙලාවෙ සරුවචනාංශේ මහේ ශාක්‍ය මහා දේවියන්ගේ වට කරගෙන ඉන්නේ අපි වගේ අල්පේ ශාක්‍ය දෙවියන්කට යන්නත් බෑ. ගියාට අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මට දැනගන්න නම් ඕනේ. ඒ නිසා ඔබ වහන්සේ කැමති නැද්ද? මං වෙනුවෙන් ප්‍රශ්නේ අහන්න මං පිරිස පිටිපස්සේ ඉඳගෙන දෙන උත්තරේ අහගන්නම් කියලා. මට ਸਰවඥාන්සේ ඉදිරිපිට යන්න බෑ. ඒ තරම්ම මහේ ශාක්‍ය දෙවිවරු අරක් කරගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා ඒ දේ මට කරන්න පුළුවන් කියලා. දැන් ස්වාමීන් වහන්සේ සිවුරු ඇඳගෙන සරුවචනන්ස ළඟට ගිහිල්ලා සිවුරේ කාංශ කරගෙන පත්ක දෙලා තුන් සැරයක් වැඳලා සරුවචාන්ස් කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම තපෝදාවණියට ගිහලා පැම් පහසු කරලා තනි අන්දනයක් පමණක් ඇඳගෙන අභ්‍යවකාශයේ කය වේලෝමින් ඉන්නකොට මෙන්න මෙහෙම దేవතාවෙක් ඇවිල්ලා අබුත්වා භික්කසී භික්ඛු නහිබුත්වාන භික්කසී කියලා මට කිව්වා මහණ උඹ මේ මහානකම් කරන්නේ විඳිය යුතු කාමසැප විඳින්න නැතුව කාමසැපෙන් තොරව ලබන අත්දැකීමක් ඕක. ඒ නිසා බුත්වාන භික්ඛු භික්ඛස්සෝ මහණ මේ කාම වැහප විඳලා මහානකම් කරපන් කියලා මට කිව්වා. කාලෝ වෝතං උපච්චකානේ උඹේ මේ වටිනා කාලේ ඉක්මන යාවා කියලා මට මේ దేవතාව කිව්වයි කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම මේ దేవතාවට කියනවා කියනවා කාලෝ නාහන්න ජානාමේ ඡන්නෝ කාලෝන දිස්සති. මට කාලය කියන එක තේරෙන්නේ මේ කාලේ වැසිලා තියෙන නිසා මට පේන්නේ නැහැ. ඒ කියන්නේ කොයි වෙලාවෙ මම මැරෙයිද දන්නේ ඒ නිසා මට මේ ජීවිතේ ප්‍රථම යාම මෙහෙමයි මධ්‍යම යාම මෙහෙමයි අවසාන යාමේ කියන්න බෑ. ප්‍රථම යාමෙත් තමාරු මැරෙනවා. මධ්‍යම යාමේ සාරු මැරෙනවා. නිසා මට කාලේ පේන්නේ නැහැ. විශේෂයෙන්ම පුතත්ජනයට කවදාකවත් මරණ මොහොත කවිරාජ කියලා කියන්න බෑ. ඒ නිසා අබුත්වා බික්ඛාමි. අබුත්වා බික්ඛු බික්ඛාමි. මම ඒ නිසා කාමසප නොවිඳම මේ දේ කරන්නේ කාලෝ වෝතං උපච්චක අනේ මගෙන් කාලේ ඉක්ම නොයාවා කියන නිසාමයි තරුණ වයසේදී මම මේ මහානකමට බැස්සේ භාවනාවට බැස්සේ කියලා කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේ මේ දේවතාව පොළොවට බහලා ප්‍රകൃතියේ ඉඳලා මට කියනවා මේ සම්දි ටිකන් හොත්තා කාලං මා අනුදහාවිය කියලා. මේ අස්පනා පිට විඳින්න පුළුවන් කාමේදී එදි මේ මත්තරගෙන තැප දෙන්න ආව කාලිකයේ දෝගන ඇදගෙන යන්න එපා. උඹගේ වද්දේ යවුන වයසේ ඉන්නේ. ඔබ ජීවිතේ ප්‍රථමයාමේ ඉන්නේ. කලුකෙස් සහිත වයසේ ඉන්නේ. කාම සැප විඳපං, මානුෂික සැප විඳපං කියලා කියනවායි කියලා. ඒ මොකද දෙයියෝ දෙවියන්ගේ තියෙන සූක්ෂම ශරීරය ඊටාම නයිහවක් තරම්වත් හයිය නැති නිසා එයත්තන්න බේන්නේ මේ ගොරෝසු කාමසප්ප ලබන්න තියෙන හොඳම තැන තමයි මනුස්ස ලෝකේ. ඒ නිසා මේකට මනුස්ස ලෝකෙටත් සදේවක ලෝකේ එක දීප ලෝකයක් විදිහට සලකනවා. මොකද මේකේ අල්ල බදා ගන්න පුළුවන්, ඉඹ ගන්න පුළුවන්, ආලිංගන කරන්න පුළුවන්, ඔක්කොම සෙල්ලම් කරන්න පුළුවන් මේකේ තමයි. අර කිය හඳුන් කූරු දෙකක් එක තැන පත්තු කරපුවාම දුන් රැලි දෙකක් නගිනවා වගේ අර හඳුන් කූරු දුමට මේ හඳුන් කූරු දුක ආලිංගණය කරන්න බෑ. ශීප වැළඳ ගන්න බෑ. ඉතින් ඒකවල දෙයියන්ට ඒකේ ඒ ආස්වාදේ නැහැ. ඒ නිසා දෙයියෝ හිතන්නේ අනී අපරාධ පිංකම් කරලා කියලා මේ ඇවිල්ලා මොකද වෙලා තියෙන්නේ නිකන් හුලංගිලා වගේ ඉඳ තියෙන්නේ. මනුස්ස ලෝකෙ මිනිසුන්ට එහෙම නෙවෙයි හොඳට ඇලි ගලි වාසය කරන්න පුළුවන්. මේ මෝඩ හාමුදුරුවෝ ඒකවත් කරන්නේ මෙච්චර ලස්සන තරුණ වයසේ ඉන්නවා ඒකවත් කරන්නේ කියලා ගිහි සැප විඳපන් කියලා මට කියනවා. මම එතකොට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වචනයක් උද්ද උද්ද උද්දෘත කරලා පෙන්නවා. නොකවාං ආවසෝ තන්දි ටිකං උත්තා කාලිකං අනුදාමි කාතකෝ කාලිකං උත්තා සන්දන් ටිකං අනුදාමි. තන්දි කාලිකං භගවතා උත්තා බහුවාසා බහු දුක්ඛ බහුපායාසා බහු ආදීනෝ කාලික කියලා බුදුහාමරෝ කියන්නේ වහන්සේ කියන්නේ කාමෙටයි ඒ කාලේ කාමය දුක්ගෙන දෙනවා දෙඩවිලි ඇති කරනවා ඇඬවි අඬවනවා දෙඩවනවා විලාපණංගනවා ඊට පස්සේ බොහෝ ආධිනව දෙනවා ඔබ වහන්සේ සරුවච්චන් වහන්සේ සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ කාමෙට නෙවෙයි ධර්ම රසයටයි ඔබ වහන්සේගේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි අස්පනා අපිට විඳින්න පුළුවන් එහෙම නැත්නම් කියනවනම් මේ මම දැන් මෙතන කියලා දැන් විඳින්න පුළුවන්. ඒ වගේම අකාලිකයි ඒක විඳිනවත් එක්කම කල් නොවේවා ප්‍රතිඵල දෙනවා. ඒයි පස්සිකයි ඕන කෙනෙකුට එන්න මේ උපදේශ ටික ලබන්න වාඩි වෙන්න භාවනා කරනකොට ඔන්න ඔය ඇත්තන්න මේක ලබන්න පුළුවන් කියලා ගෙන හැරපානවා කියලා එකක් තියෙනවා. පිළිඹු කරනවා කියලා එකක් කරලා පෙන්නනවා. ඕපනයිකයි යන්තමට මේක අඳලා දුන්නාට පස්සේ ඕගලන්ට ඕනේ නම් මේක හරිනම් ඒක කරලා කරලා කරලා දිනු කරගත්තට පස්සේ ඒකේ පුහුණුව ඒකේ ಪರಿಚය එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි ඥානවන්ත ඕනම කෙනෙකුට අවුරුදු 2600ක් ගියත් ඉන්දියාව නොවුනත් අත්දකලා බලන්න පුළුවන්. මෙන්න මේ ටික ඔබ වහන්සේ කියපුවා මම කිව්වා. ඒකට මේ దేవතාවයි එක වැඩිපුර විස්තර අහන්න දැනගන්න කැමැති ස්වාමීන් වහන්සේ ඒක නිසා ඔබ වහන්සේ ළඟට එන්නම ආර්දනා කරා. නමුත් దేవතාවා කියනවා దేవතාවට ඔබ වහන්සේට කිට්ටු කරන්නත් බෑ ප්‍රශ්න අහන්නත් බෑයි කියලා. මම ඒ නිසා එයාගේ ඉල්ලීම නිසා මම ඔබ වහන්සේගේ මේ ප්‍රශ්නේ අහන්නේ. මේ විච්ඡ සංගතිය කියන්නේ මේ దేవතාවා මේ වෙලාවේ අහගෙන ඉන්න පිරිස කෙලවරේ ඉඳලා අපිට ධර්මයේ අනුදැනව දරන්න අවශ්‍යයි කියලා. එතකොට බුදුරජාන් වහන්සේ සංසිද්ධිය සමාලෝචනය කරමින් අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේත අක්ඛාතාරම් පතිට්ඨිතා අක්ඛේයං අපරිඤ්ඤාතං යෝගමායන්ති මච්චනෝ කියලා අමුතුම විග්‍රහයක් දෙනවා මේ ලෝකේ ඉන්න දෙවියන් සහිත මරුස් සහිත දිව්‍ය ප්‍රජාව සහිත සත්වයා අක්ඛේය සංඤිනෝ දැනට ප්‍රසිද්ධ වෙච්ච දැනුම මත සීමාවක් ඇතුවයි මුළු ජීවිතේම ගත කරන්නේ දැනට ප්‍රකාශිත වෙච්ච ප්‍රසිද්ධ වෙච්ච දැනුමට කොටු වෙලා මිනිහ එකම මිනිහකත් එකම ගෑණියෙක්වත් දොදන්න දෙයක් ඉගෙන ගන්න කිසිම ආශාවක් නැහැ. ඒකට යනකොට සාහලවනවා. ඒකට යනකොට බය වෙනවා. ඒකට යනකොට මේ තිබිච්ච Tamange බූදලේ නම ලාභ සත්කාර සම්මාන සිලෝක අතහැරෙනවනේ. නොදන්න ශේෂේ දේ නිසා එක් එක්කත් කැමති නැහැ. අර සම්ප්‍රදාය කඩාන යන්න විතර කට්ට හිර වෙච්ච විතර කුකුල් පැටියෙක් වගේ අක්ඛේය සංජිනෝ සත්ත. ඒක මේ විශ්වගත දැනුමක්. සියලු ලෝක සත්වයා මෙතෙක් ප්‍රකාශිත දැනුමේ කොටු වෙලා ඉන්නේ. එක්කෙනෙකුටවත් යෝනිසෝමනසිකාරය නෑ. එක්කෙනෙකුටවත් ගඟ දිගේ ඉහළට පීනන්න බෑ. ඔක්කොම ගසාගෙන යන රැල්ලට ඒ අහු වෙලා ඉන්නේ රැල්ලට වැටිලා ඉන්නේ රැල්ලට වැටුනොත් රැල්ලට අහු. රැල්ලට අහු වෙන්න රැල්ලට වැටෙන්න ඕනේ. එක එක්කත් තනි වෙන්න කැමති නෑ. එක එක්කත් අරණ්‍යගත වෙන්න කැමති නෑ. එක එක්කත් රුක්ක මූලගත වෙන්න කැමති නෑ. එක එක්කත් ශුන්‍යාකාරගත වෙන්න කැමති නෑ. කානිවල් එකක් ඔහෙ තියෙන ඔක්කොම එතන තමයි. රැල්ලට රොද බැඳිලා යන්න තමයි කැමති. ඒ නිසා ඔක්කොමල අක්ඛේය සංජිනෝ සත්ත. අක්ඛේය අක්ඛේය අක්ඛේය සංජිනෝ සත්ත. අක්ඛේයම් පතිට්ඨිත. එයා ඒකෙන්ම තැනක් ගන්න හදනවා මේ ප්‍රකාශිත දැනුම මම දන්නවයි කියලා. මම අසවල් ශේෂ්ඨ විශේෂඥයි කියලා. මට වැඩි කවුරුත් ඒක දන්නේ නැහැ කියලා අර මොකක් හරි කෑල්ලක් අල්ලගෙන අක්ඛේය සංජිනෝ අක්ඛේය අක්ඛේය සංජිනෝ සත්ත අක්ඛේයයන් පතිට්ඨිතා ඒ අක්කෙය කියන දැනට ප්‍රකාශිත දැනුමේ තමයි ඔක්කොම Tamange ශේෂ්ඨේ පැදුරේලාගෙන තියෙන්නේ. කිසියම් වෙලාවක දන්නේ මෙන් එහා ਸਰුවඥ විශේෂයට අහුවෙන ගොඩාක් ප්‍රදේශයක් තියෙනවා. ඒ ප්‍රදේශය ගැන කල්පනා කරනකොට හිඳාඩි දාන. බලන්නවත් කැමති නැහැ මොකද ඒකට Tamange තිබිච්ච නම කීර්ති නාමයට හරි හැලුවක් වෙනවා. ඒ වගේම තාරාතිරමේදී නොදන්න ශේෂ්ඨයේදී නිකමෙක් වෙනවනේ. නොදන්න ශේෂ්ත්‍රය Taman තනි වෙනවා. එතකොට කැමති නැහැ. එතන නොදන්න ශේෂ්ත්‍රය ගිහිල්ලා අල්ලගන්න දෙයක්වත් නැහැ. අපිට අල්ලගන්න පුළුවන් වෙන්නේ මේ දන්න ටිකේ තමයි. රණ්ඩුව තියෙන ධම්ම ටිකේ තමයි. ඒකෙම තමයි අපේ විඥානයේ ප්‍රතිෂ්ඨාව ලබන්නේ. සංස්කාර ප්‍රතිෂ්ඨාව ලබන්නේ. සංඥා ප්‍රතිෂ්ඨාව ලබන්නේ. වේදනා ප්‍රතිෂ්ඨාව ලබන්නේ. රූප ලෝකේ ප්‍රතිෂ්ඨාව ලබන්නේ. ඒ රූප ලෝකයේ ගැන මේ කියාපු ටික මේ පසුගිය අවුරුදු 200 ඇතුළත බටහිර භෞතික විද්‍යාවෙත් තේරෙන්න පටන් අරගත්තා. තේරෙන්න පටන් අරගන්න පටන් අරගන්න භෞතික විද්‍යාව අසරණ වෙනවා. අනාථ වෙනවා. ඉස්ලාම භෞතික විද්‍යාඥයා මේ ලෝකයේ තියෙන දේවල් වෙන් කරගෙන මූලද්‍රව්‍ය කියලා જાතියක් හොයාගත්තා. තඹ කියන්නේ තනියම හිර ගන්න පුළුවන් වෙනම මූලද්‍රව්‍යයක්. රත්තරන් කියලා කියන්නේ තනියම හිර ගන්න පුළුවන් වෙනම මූලද්‍රව්‍යයක්. සිං කිව්වහම එක එක වායු, එක එක ලෝහ, එක එක ආමුද්‍රව්‍ය හොයාගෙන මූලද්‍රව්‍ය කියලා අපි ඉස්කෝලේ යන කාලේ රසායනීය වගුවක් අපිට උගන්වනවා මූලද්‍රව්‍ය 230 ගණක් විතර අපිට උගන්වන වගේ තියෙන ආවර්තිතා වගුව කියලා ඉස්කෝලේ කියලාමයි දන්නවා ඇති. ඉස්ලාම හීලියම් මේ පැත්තේ තියෙනවා. එහා පැත්තේ හයිඩ්‍රජන් තියෙනවා. ඊට පස්සේ මන්ට මේ තව තව මූලද්‍රව්‍ය තියෙනවා. යටට යනකොට බොහොම බරපතල මූලද්‍රව්‍ය ගොඩාක් හොයාගත්තා. අපිට ඉස්කෝලේදී ගන්නවා ඒක 230 ගණන් 40 ගණන් පෙන්නට පස්සේ විශාල අණුවක හදිසියෙම වගේ මේ විකිරණ පිටවීමක් සිද්ධ වෙනවා. විකිරණ පිට වෙන්න පිට වෙන්න ඒ මූලද්‍රව්‍යයේ වෙන එකක් බාටපත් වෙන්නේ ඒකෙම විකෘති පහළ වෙන්න පටන් ගත්තා. ওই මාරිකියුරි මැතිනීම හොයාගෙන එක්ස්රේ හොයාගත්තේ, පහර ජම්බුල කිරණ හොයාගත්තේ. ඒ මේ මූලද්‍රව්‍ය වලින් පිට වෙනවා. පිට වුණාට පස්සේ ඒක විකිරණශීලී මූල ද්‍රව්‍ය වල වෙනස්කම් වගේක් තියෙනවා වෙන දෙයක් පාටපත් වෙන ඒකේ විකෘති එනවා. ඊට පස්සේ ඒගොල්ලන් තේරුණා මේ අණුවක් කියලා අල්ලගත්ත දේ නিত্য ඒකක ඝණයක් නෙවෙයි ඒකේ විකිරණ පිට වෙනකොට ඒක විපරිණාමයටපත් වෙනවා. ඉස්සර හිතුවේම නෙවෙයි හයිඩ්‍රජන් කියන එක හයිඩ්‍රජන්මයි හීලියම් වෙන්න බෑ. හයිඩ්‍රජන් ඉන්නන හයිඩ්‍රජන් කොටුවේ හීලියම් ඉන්නන හීලියම් කොටුවේ ඒ දෙන්න දෙකක්. ඊට පස්සේ මේ ප්‍රශ්නෙට යන්න පුළුවන් ඝන බරලෝහ වලට ගියාට පස්සේ ඒ ලෝහ විකිනශීලී ද්‍රව්‍ය පිට කරාට පස්සේ ලෝහි විපරිණාමයටපත් වෙන එකට අර්ධ ජීව කාලයක් දෙනවා මෙච්චර කාලයක් යනකොට අඟ මේ ග්‍රෑම් එකක් තිබුණ ලෝහයේ විකිරණශීලී ද්‍රව්‍ය පිටවීම නිසාම අවුරුදු කෝටි ගානක් පස්සේ භාගයට බහිනවා කාබන් 14 අපි ඔය මැරිච්ච මිනිස්සුගේ වයස කියන්නේ කාලගුණ එහෙම නැත්නම් ඔය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හැටියට දෙක වයස නිර්ණය කරන්න ඔය කාබන් 14 ක්‍රමයෙන් ඒකේ තියෙන විකිරණ පිටවීම ඒකාකාරී ඒ නිසා මැරිච්ච දවසේ ඉඳලා විකිරණ පිටවෙච්ච ප්‍රමාණය කිත හැකි මරනකොට කාබන් කොච්චරද කාබන් 14 කියන විකිරණශීලී කාබන් කොච්චර දෙහිතිගේ ගැළපීමෙන් කිත හැකි මැරිලා මෙච්චර කාලයක් දැන් මේක ක්ෂය වෙලා තියෙනවා මේක ස්ථිරව තියෙනවා සංසන්දනය කරලා වයස කියනවා ඒ අනුව පේනවා මේ අණුව කියන එක විපරිණාමයටපත් වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ පරමාණුවට කැඩුවා. ඔක්සිජන් කිව්වම පරමාණු දෙකක් එකතු වෙලා අණුවක් හැදේ. වලේ කිව්ව ජලයේ කිව්වම ඒකට හයිඩ්‍රජනොත් එකතු වෙච්චාම වෙන එකක් හැදෙන කියලා අණුවට කඩාගත්තා. ඊට පස්සේ අපිට උගන්වන කාලේ අණුව තමයි අන්තිම කඩන්න පුළුවන් පුංචි මේක කියලා ඔය ඩෝල්කින් ඩෝල්ටන් කියන විද්‍යාඥයාට Nobel Prize නෙවෙයි දෙන්න තියෙන ඔක්කොම දීලා එයා අයියා වුණා. එයා තමයි ශේෂ්ඨ ලොක්කා. හැබැයි නිකුත් වෙන තරංග බීටා කිරණ තියෙනවා, ගාමා කිරණ තියෙනවා, එක්ස් කිරණ තියෙනවා, ඉලෙක්ට්‍රෝන තියෙනවා, ප්‍රෝටෝන තියෙනවා කියලා වෙනමම කතාවකුත් තිබුණා. දැන් අපි පැවිදි වෙච්ච කාලේ පස්සේ තමයි ඒ පාටිකල් ෆිසික්ස් කියලා පරමාණුවේ ඇතුලේ තියෙන කොටසුත් තනි තනියෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා අල්ලගත්තා. ලකුණු පේන්න තිබුණා, එදත් පේන්න තිබුණා. එක එක කල්ලාගත්තට පස්සේ දැන් වෙනවා පරමාණු රඩිය කුඩා ඒකකයක් තියෙනවා කියන්නේ. ඒ ඒකකය උඟා පරීක්ෂා කරනකොට ওই නිව්ටන් කියන විද්‍යාඥයා ඒක ද්‍රව්‍යයක් වශයෙන් අල්ලන්නේ ගුරුත්වයට යට වෙනකොට බරක් තියෙනකොට වේගයක් තියෙනවා කියලා හැම <clears throat> පුංචි මේකකයකට තියෙන ගුරුත්ව විශිෂ්ට ගුරුත්වයත් බරත් වේගයත් අනුව ඒ ඒ දේවල් දේවල් වලින් වෙන් වෙනවයි කියලා කරගෙන ගියා. නමුත් මේගොල්ලෝ පහුවෙනකොට මේකට වේග කවලා අයින්ස්ටයින්ගේ කාලේ එනකොට ඒ පුංචි ඒකකයක් ඕනම වෙලාවක නිකන් ශක්තියක් පාටපත් වෙන්න පුළුවන්. ශක්ති විශේෂයි දියසුලියක් මතුවෙන්න වගේ ද්‍රව්‍යයක් මතුවෙන්න පුළුවන්. දැන් ද්‍රව්‍ය සහ ශක්ති දෙක අතර තිබුණු අර දේශ සීමාව කඩලා යනවත් එක්කම භෞතික විද්‍යාවේ සීමාවත් කඩලා ගියා. අයිසෙක් නිව්ටන් අල්ලපු ඒ න්‍යාය තුනම දැන් වැඩ කරන්නේ ශක්තිය වලට ගුරුත්ව ආකර්ෂණය බලපාන්නෙත් නෑ ස්ථිර බරකුත් නෑ ස්ථිර වේගයකුත් නෑ ඒක ශක්ති විතරයි ඊට පස්සේ සම්පූර්ණයෙන්ම දැන් නව විද්‍යාවට ඇවිල්ලා ඔය පාටිකල් ෆිසික්ස් කියලා කරන ඉතාමත්ම සූක්ෂම කොටස් බලනකොට අර මෙතෙක් ගත්තේ නැති න්‍යාය ධර්ම හතරක් හොයාගන්න පටන් ගත්තා ඒකට ක්වොන්ටම් ෆිසික්ස් කියලා ශක්ති පුඤ්ජ කියන නම අපි සිංහලට දාගත්තා. ඒ ශක්ති පුංජයක් යම් යම් වෙලාවක දෙයක් බාටපත් වෙන්න පුළුවන්. ඒ දේ ඕන වෙලාවක ශක්තියක් බාටපත් වෙන්න පුළුවන්. මීමැසියක් පොදි වෙලා පොදියට ඉන්න පුළුවන්. මීමැස විසිරිලා පොදිය නැති වෙන්න පුළුවන්. එතකොට තැන් තැන් වල ගිය මීමැස්සෝ මැරෙන්නේ විසිරීමක් සිද්ධ වෙනවා. හැම තැනම රුණාද දෙනවා. එකතු වුණාට පස්සේ පොදි වෙනවා. දැන් පොදි විච්චාම තන කියන්න පුළුවන් මෙච්චර මීමැස ගණන් බර කියන්න පුළුවන් ඔක්කොම කියන්න. විසිල්ලා ගියාට පස්සේ අල්ලන්න බෑ. ආනෝය සෙල්ලම ආවට පස්සේ බුදුරජාන් වහන්සේ කියපු දෙයට කිට්ටු කළා කිව්වා මේ ලෝකේ ඔන්න විදිහට සෙල්ලම් කරන කොටස ද්‍රව්‍ය කියන කොටස ශක්ති කියන මහා සාගරික ද්‍රව්‍ය බවට පත්වෙච්ච ප්‍රදේශයේ 2%ක්වත් නැහැ. ඉතුරු හරියේ තියෙන්නේ හුදු ශක්ති විතරයි. ඒ ශක්ති කවදාකවත් මොනම යන්ත්‍රයකටවත් ඇහැටවත් කනටවත් නාසයටවත් දියටවත් කයටවත් මනසටවත් අහුවෙන්නේ නැහැ. දැන් ඒ නිසා කියනවා මේ භෞතික කියන ලෝකේ මේ මහා ඝන බහල මේ මහ පෘථුවියේ අභ්‍යවකාශයේ අවකාශයත් එක්ක බලනකොට ශක්ති ද්‍රව්‍ය තියෙන 104ටත් අඩු ප්‍රදේශයක් 126ක් තියෙන්නේ ඩාර්ක් මැටර් කියලා අද්‍රව්‍යයක් අහුවෙලා තියෙනවා. ඊටු 170ම ඩාර්ක් එනර්ජි කියලා දාගෙන දැන් කියන 96ක් අපි දන්නේ නැහැ 102ක් 4ක් විතර මේ කොප සිංක් රත්තරන් කිය දන්නවා. අපි දන්නේ 102කටත් අඩුවෙන් කියන එක දැන් විද්‍යාඥයෝ දන්නවා. ඒ වුණාට අද අසරණ අපේ දරුවන්ට පන්ති කාමරවල මේක උගන්වන්නේ නැහැ. පන්ති කාලේ තාමත් ආවර්තිතා වගේ කටපාඩම් කරලා ඒක ලියන්න පුළුවන් එකට ක්‍රෙඩිට් එකක් දෙනවා. තකතිරු කමර ගේට්ටයක් හම්බ වෙයි. ඔය කළු ලෑල්ලේ ලියස් දෙන මොන මගුලක්වත් මේ ලෝකේ නැහැ. තියෙනවනම් ඒක 100%කටත් අඩිය අඩු. ඒ වගේම කඩාගෙන යෑමක් සිද්ධ වුණා අපි මොලේ මුළු ජීවිත කාලයටම ක්‍රියාත්මක වෙන්නේ සම්පූර්ණ ස්නායු ශක්තියෙන් 102යි කිය. අනික් හරිය බ්‍රෑන්ඩ් නිව් අපි ඉපදුනා නම් ගොවි පවුලක ගොවිතැන විතරයි අපි දන්නේ අනිත් ඒවා ගැන දන්නෙත් නැහැ අදාළත් නැහැ ගොවි ගොමිනියා අනික් අයට වඩා උසස් කියනවා නැත්නම් පහත් කියනවා ඒක ඒකම කාගෙන යනවා මිසක වෙන කිසිම රැකියාවක් පුරුදු කරන්නේ නමුත් මිනිස්සුයෙකුට ඕනෙම රස්සාවක් කරන්න පුළුවන් ඕන දෙයකට යන්න පුළුවන් නිසා මිනිස්යාගේ මොළයේ තියෙන ශක්තිය දැනට තියෙන ප්‍රදේශයෙන් වගේ බලනකොට එක්ක 100 ගුණයක් වැඩි එහෙම නැත්නම් 50 ගුණයක් වැඩි ඕනෙම කම්පියුටරයක් කරන්න බලන්න අපි මුළු ජීවිත කාලෙම කම්පියුටර් පාවිච්චි කරත් ඒකේ හැකියාවෙන් 5%ක්වත් පාවිච්චි කරලා නැහැ. බුදු දානස කියන මෙන්න මිනිස්යාගේ දැනුම. භෞතික කියලා දන්නේ මුළු ලෝක විශ්වයේ තියෙන පරිණාමයේ 37ටත් අඩු ප්‍රදේශය. ඔය ටික තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා අහුවෙන්නේ. ওই ටික විතරමයි, ওই 104 විතරමයි ඇහැට, කනට, දිවට, නාසයට, කයට අහුවෙන්නේ. නමුත් අඩු ගානේ පුත්‍රජානනාංශ මේට අවුරුදු 2600කට ඉස්සර දැනගෙන හිටියා ඇහැට කණ්ඩ දිවට නාසයට කයට මනසට අහු වෙන්නේ නැති විශාල ප්‍රදේශයක් තියෙනවා. ඒක සර්වඥතා ඥාණයට අහු වෙනවා. දැක්කට පස්සේ මේ දන්න ඩිංගිත්ත නොගිනිය හැකි තරම් නිසායකට ශූන්‍යයි කියන වචනේ බුදුහාමර පාවිච්චි කරා. ඒක රිත්යි කියන වචනේ පාවිච්චි කරා. තුච්චයි කියන වචනේ පාවිච්චි කරා. අනාත්මයි කියන පාවිච්චි කරා. පරතෝ කියන වචනේ පාවිච්චි කරා. මේ තුච්ච වෙච්ච රිත්ත වෙච්ච අනාත්ම වූ අනිත්‍ය ශූන්‍ය වූ අනුන්ට අයිති මගුලක් අල්ලගෙන තමයි අපි මේ අසවල් විද්‍යාඥය අසවල් දැනුම තියෙන කෙනා අසවල් ශිල්පයේ දක්ෂයා කියලා නටනකොට බුදුරජාන් වහන්සේට බාගෙට hina යනවා ඒකයි ඔය බලාගෙන ඉන්නේ කට්ටිය දිහා අනේ මිනිස්සයා දන්නවනම් මිනිස්ස මොලේක තියෙන ශක්තිය. අනේ මිනිස්සයා දන්නවනම් මේ විශ්වයේ තියෙන ස්වභාවය මේ දන්න ඩිංගිත් අල්ලගෙන මේ තරම් උඩ දානකොට බුදුන් කියනවා මේ දෙයියටත් කියන්නේ තිනොච්චරයි අක්ඛේය සංජිනෝ සත්තා. සත්‍ය සියල්ලම මේ ප්‍රකාශිත දැනුමට කොටු වෙලා ඒක කා බෙදා ගන්න බැරුව නරනවා. අක්කේයස්මෙන් පතිත්ථිතා එයා මේ ප්‍රසිද්ධ දැනුම අල්ලගෙන එහෙම තහවුරු කරන මම මේ දැනුම මෙච්චරක් දන්නවා මේකේ මම විශේෂඥානීය මම දන්නේ නැහැ මම හරි නොදැනුවත් කෙනෙක් කියලා පටන් ගන්නවා අක්කේයන් අපරිඥාත මේ විශාල දැනුමක මේ පුංචි ඩිංගිත්තක් අල්ලන්නේ මේ ඊර්ෂ්‍යා කරන්නේ මේ වෛර කරන්නේ ලෝභ කරන්නේ මාන කරන්නේ මම කියාගන්නේ කියන කාරණාව දන්නේ නැති නිසා යෝගමායන්ති මච්චුනෝ. ඒ දන්න ඩිංගිත්ත නිසා අපි එකේ රට නියව ගන්නවා, කොණිත්ත ගන්නවා, තෝතෝ වරපල කියාගෙන ආවු දරන රණ්ඩු කරන දඟල් නිසා දීර්ඝ සංසාරයකට වාසනාව ලබනවා, කෙලස් කන්දක් උපදිනවා, මාර්ගපාක්ෂික වෙනවා. ඉතින් යනු බන්නොට මේ දෙයිය වෙන මොනවා කියන්නද මේ හාමුදුරන්? ඒ දෙයියෝ දන දේ තමයි කියන්නේ. එයා දන්න දේ ඇත්තයි කියලා තමයි කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ මිනිස්සයා මේ ලෝකේ මිනිස්සයා විශේෂයෙන්ම ඔය බණට බහන්න ඉදිච්ච ලුණු මිරිස් කන උකුණු මොලයක්වත් තරම්වත් උකුණු හිසක් තරම්වත් මොලේ කඳුලක් තියෙන යක්ෂයෙක් ගත්තොත් ඒ මිනිස්සයා ඕනම දෙයක් විනිශ්චය කරන්නේ කාරණා පහකින් සද්දා රුචි ආකාර පරිවිතක් දිට්ඨිනි ඥානක්ඛන්ති සුතේ කියලා. මිනිස්සෝ හැම කෙනාටම සද්ධාව කියලා එකක් තියෙනවා. අඩු ගන්න කූඹියාටක් තියෙනවා සද්ධාව කියන්නේ. එයාගේ දෛනික චර්යාවේ මේ විදිහට ඉර පානකොටම පටන් ගන්න රැ වෙනකම් වැඩ කරන සද්ධාවකින් තමයි. හැම මිනිස්සයටම සද්ධාවක් තියෙනවා. හැබැයි බුදුරජාණන්සේ සහතිකයක් දෙනවා. උඹ සද්ධාවෙන් බාරගත් දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. සද්ධාව නැහැයි කියලා හලපු දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. නිසා මහන්නේ සද්ධාව කියන එකේයි ditta ධම්ම වශයෙන්ම ಗುಣ දෙකක් තියෙනවා. සද්ධාවෙන් බාරගත් දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. සද්ධාව නැහැ කියලා අස් අනිකුනි සුමිත්‍යා දෘෂ්ටිකය කියලා බැහැර කරන දේ තුල සත්‍ය තියෙනවා. රුචිය කියලා එකක් අපට තියෙනවා. අම්මගෙන් අප්පයෙන් ආපු අපේ පෞරුෂත්වයට ගැළපෙන රුචි අරුචිකම් කියලා අපි රුචිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරනවා. මට රුචි සිග්නල් දේ SR ද කිව්වොත් එහෙම සිග්නල් පාවිච්චි කරන්නේ නැහැ SR එක දුන්නාට කවදාකවත් හරියන්නේ නැහැ. සිග්නල් දත් බෙහෙත් තමයි මගේ රුචිය. ඉතින් යාට ඒක ගන්න ලොකු විශාල අයිතිවාසිකම් තියෙනවා SR දත්තයද චිචිචි. ඒක මගේ නෙවෙයි මම කැමති නෑ ඒකට. ඉතින් අර රුචිය තමයි ගත කරන බුදුහාම කියනවා රුචියට අල්ලාගත්ත දේ තුළ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා එක අනතුරක්. රුචි නෑ කියලා බහැත්ත දාපු දේ තුළ සත්‍ය තියෙනවා. අද ආහාර විද්‍යාව ගත්තොත් අද මනුස්සයා රුචි කියලා අල්ලාගත්ත දේ පිළිකා ජනකයි බ්ලඩ් ප්‍රෙෂර් නගවන සුළුයි heart attack ඇති කරන සුළුයි, rheumatic pain ඇති කරන සුළුයි. ඒක ඒතිෙද්දි තේ මනසට කෑමෙන් වෙන් වෙන්න බෑ. මනුෂයා පොත් ඇරලා, පැංගිරි ඇරලා හොඳ හරිය විසිකරලා මැදේ කන්න පුරුදු වෙලා. එනිසා හැමදාම බඩ දානවා. හැමදාම blood pressure. හැමදාම ආහාර දිරවන්නේ නැහැ. සීනි ගතිය වැඩි. හපන්නේ නැහැ. මොනවාක්වත් ඒ උනට කොච්චර කෙරුවත් ඒ රුචි ආහාර වේල මොන්න භයානක රෝග ලක්ෂණ ආවත් ඒකම යෙදෙනවා. යාට කිව්වොත් ඔය විෂි කරන්නේ ඔය පොතු කියලා ඔය විෂි කරන්නේ පැත්තකද ওই ටිකේ තමයි ಗುಣ තියෙන්නේ. ඕක කාපන් කිව්වොත් එහෙම. නැහනේ ඒව මෝඩ කතා. අපි දන්නවනේ ආහාර විද්‍යාව පිළිබඳ අපිට ඩිග්‍රී තියෙනවා. අපි දන්නවනේ විශ්ය මේ සබ්ජෙක්ට් එක කියලා රුචිය කනවා. අරුචිය විෂි කරනවා. විෂි කරන්නේ හොඳ කෑල්ල සමහරලා. ඒ නිසා අනුරාධපුරේ ගහලා තියෙන බෝඩ් එකක් මේ මිහින වඳුරන්න කන්න දෙන්න එපා. මුතු මඳුරු වඳුරන දැන්න පිළිකා නැහැ. මිනිස්සු කන දෙය කෑවොත් වඳුරන්නත් පිළිකා හැදෙන්න ඉඩ තිබේ. ඒ තරම්ම කිට්ටුවට ගන්න නැති අමනෙක් තමයි මිනිස්සයා කියන සතා. වඳුර හොඳයි. උන්න කවදාකවත් පිළිකා නැහැ. ඒ නිසා මිනිස්ස කෑම දෙන්න එපයි කියලා තියෙනවා. ඒ පිටරටවල කියනවා වල්තාරාවණ්ඩ ආහාර දෙන්න එපා. උන් කන ක්‍රමෙන්ට උන්ට ඇඟ දරන්න පුළුවන්. මිනිස්සු කන්න දීපු ගමන් උන්ට ඇවිත ගන්න බැරි වෙනවා. රුචියයි. තාරවත් රුචි, මනුස්සයත් රුචි. නමුත් රුචිය දිගේ ගියාට පස්සේ මොකද වෙන්නේ? ඇඟ ලෙඩ වෙනවා, හිතත් ලෙඩ වෙනවා. ඒ වගේම තමයි අනුස්සතිය. අපි දන්නවා අපි ත්‍රිපිටකේ කටපාඩම් අපි අභිධර්මයේ දන්නවා අරකයි මේකයි කියලා අනුස්සතියක් අල්ලනවා. බුදුහාමුදුරුවෝ සුද්ධෙන්ම කියන ඔය අල්ලපු අනුස්සතිය තුළ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. බයිබලයේ කුරාණේ කියලාම විසිකුණනේ ඒකේ සත්‍ය තියෙන්නත් ඉඩ තියෙන කොහොමද දන්නේ? අපි අනුස්සතිය කියලා කියන්නේ ගුරුකුල මත අපේ ආචාර්ය પરම්පරාවෙන් ආපු දේ අපි ඒක අල්ල ගන්නවා ඉද මේව සත්‍යම් මොගමඤ්ඤං කියලා. මේකමයි සත්‍ය අරක නෙවෙයි කියලා. ඉතින් අන්තිම රුද්‍රඥාන්සේ කියන බුදුන්ස ඔක්කොටම ඥානෙයි අයිතිකාරයා ධර්ම ධර්මේශ්වර උඹ ඔය අල්ලගත්ත අහපු දේ තුළ සත්‍ය නොතිබෙන්නේ කියලා උඹ වැරදි කියලා අතාරපු දේ තුළ සත්‍ය තියෙන්නේ. ඒ වගේම බුදුන්ස කියන උඹ තර්කයෙන් දිනන දේ තුළ තර්කෙන්නේ අපි මේ පාර්ලිමේන්තුව දිලි කෙලින්ම පච ගුහාවනේ තර්කෙම්මනේ දුවන්නේ. ওই කියන දේ තුල සත්‍ය නොතිබෙන්නේ. දිනපු දේ තුල සත්‍ය නොතිබෙන්නේ. පෙරදිච්ච දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඇත්තම කියනවා පරදින දේ තුල තමයි සත්‍ය තියෙන්නේ. දින දේ දිනන්නේ බහුජන මතයෙන් බහුජනය කියලා කියන්නේ මහජනයා ජහමනයා කියලා කියන්නේ. ජහමනය මහජනය කියලා කියන්නේ. ඉතින් මහජන ඡන්ද ගත්තා කියවට ඕකේ තුල සත්‍ය ජීන් කියන්නේ නොතිබෙන්න ඉඩ තියෙනවා. ඒ වාගේම එකක් තමයි ආකාර පරිවිතක්. ඒ තර්කේ. නැත්තම් ditthi nijjanakanti මම මෙන්න මෙවැනි ditthියක් ඇදුවා කියලා අපි ditthියක් අල්ලගත්තට පස්සේ ඒ ditthිය අක්ඛේය සංඤී. අපි ditthියෙන් පිට හොයන්න යන්නෙත් නෑ. අපි හිතන මේ ditthි ඒකාන්තයෙන් සත්‍යය කියලා බුදුහාමුදුරු සුද්ධ වශයෙන්ම කියන උඹ ගත්ත දෘෂ්ටිය තුළ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. දන්නේ නැති දේ තුළ සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. අන්න මේ වගේ පසුබිමක් මෙන්න මේ වගේ බුදුහාමුදුරු පට ඇරලා tira ඇරලා රැඩිකල් වාදීව විප්ලවවාදීව මේ දේශනා කරන ධර්මයේ තුල අපි කොහොමද මේ දැනුම සාන්දෘෂ්ටික බව අස්පනා අපිට දැකිය හැකි බව කල් නොයවා දැකිය හැකි බව මේ වගේ දවස් දෙකක් තුනක් ඇතුළත අත්දකින්න ඒකනේ අපිට අවශ්‍ය කරන්නේ නැත්නම් මේට වැඩි විචක්ෂණ බුද්ධිමත්ව කතා කරනකොට අහගෙන ඉඳී. අහගෙන හිටියට තමන්ට ලුණු ඇටයක් දිවේ තියලා රස විඳින්න වගේ මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටි ගතිය බුද්ධි විඳ ගන්න බැරි නම් මේකත් තවත් ඉසකක්කමක් විතරයි. එනිසා මේ වැඩමුළුවේදී අපි කරන්න හදන්නේ මේ සරුවච්චන් වහන්සේ පෙන්වන්න හදන මේ අක්ෂය සංඤ්‍ය ප්‍රකාශිත දැනුම හරීම මායා කරන මුසුප්පු කරන එහෙම නැත්නම් සම්මෝහයටපත් කරන ඇබ්බැහියක් කුඩු ගැහිල්ලක් සුරා දූර්තයක් ඉස්ති දූර්තයක් අක්කු දූර්තයක් වගේ එකක් ඒ බව දැනගෙන අපි මේකෙන් ඔළුව උස්සන්නේ කොහොමද මේකේ ප්‍රතිස්ථාවක් දැනටමත් අපි ලබලා තියෙන ඒක පිළිබඳ නෑ කියන්න බෑ නමුත් ඒක ප්‍රතිස්ථාව ගත් එක වර්ධින්න ඉඩ තියෙනවා හරි දෙයට යන්නේ මෙහෙමයි කියලා අපි කොහොමද රැඩිකල් වාදීව ගඟ දිගේ ඉහළට පීනන්නේ ඒ සඳහා සරුවචන් ආංශගේ ඒ ප්‍රායෝගික පැත්ත ප්‍රයෝජනෙ සලකලා කරන කතාවල් වලදී අපිට සුද්ධ වශයෙන් දැනගන්න බුද්ධාගම සහ බුද්ධ ධර්මයේ කියන දෙක ඉදිච්ච කේල් ගිඩික පොත් ඇරලා වගේ වෙන් කරලා දැනගන්න වෙනවා භාවනාවට යනකොට. ඒකෙදි සුද්ධ වශයෙන් ඒක වෙන් කරලා හරියට දැනගන්න විපස්සනා භාවනාවට යනකොට. විපස්සනා භාවනාවට යනකොට අපි බුද්ධාගම කියන අපි සම්ප්‍රදාය බෞද්ධ සම්ප්‍රදාය අපි හැදිච්ච වැඩි පතනම අපි දාන යන්නේන පන්සල අපේ සංඝයා කියන එක තියෙද්දී ඒකෙන් බුදුහාමුදුරු දෙන්න හදන පණිවිඩය වශයෙන් අපි කොහොමද ධර්මයේ දැකගන්නේ සාන්දෘෂ්ටික වෙන්න ධර්මයේ දකින්න අනේ ඒ පැත්තෙන් බලනකොට බුද්ධ ජයන්තියෙන් පස්සේ ලංකාවේ මේකට උත්තරයක් තිබුණේ නැහැ අපි මේ ධර්මද්වීපේ කිව්වට එහෙම නැත්නම් අපි තමයි ලෝකෙට බුද්ධ ආගම බුදුහාමර එක රැකලා දුන්නේ කිව්වට බුද්ධ ජයන්තිය වෙනකොට ඊට අවුරුදු 10 ගානක නපුරු අන්ධකාර ඉතිහාසයක් හරහා අපිට බුද්ධ ආගමේ තියෙන පණනල බුද්ධ ආගමේ තිබිච්ච ඕජාව බුද්ධ ආගමේ තියෙන සම්බන්ධය නැති වෙලා ඒක නිකන් රාත්‍රී අන්ධකාරේ අතින් අතට පහු කරන මසුලට්ටියක් වගේ ගියා මිසක් මල් වට්ටිය මොනවද තියෙන්නේ කියලා දැකලා තිබිලා නැහැ මේ සම්බන්ධයෙන් ප්‍රායෝගිකව අපිට පළවෙනි වශයෙන්ම පණිවිඩය හම්බුනේ බුරුමේ. බුද්ධ ජයන්තියේදී ලංකාවේ තිබුණ රජේ බුරුම රජයට ආරාධනා කරා මෙහි ඇවිල්ලා පොඩ්ඩක් අපේ මිනිසුන්ට භාවනා කියලා දෙන්න කියලා. ඒ භාවනා කියලා දීමේදී ඒ බුරුම රජයේ බුරුම ආචාර්යයන් වහන්සේලා ගත්ත විශේෂ සුවිශේෂී පුංචි උපමාන කීපයක් තියෙනවා. මෙන්න මේ ආගමක් වශයෙන් රැකගෙන ආපු දේ ධර්මයක් වශයෙන් සාන්දෘෂ්ටික කරන්න අපි අපිට අපි පුංචි මට්ටමට රැක ගන්න පුළුවන් ක්‍රමයක්. අන්න ඒ අතින් බලනකොට මේ සතිය කියන චෛතසිකය නැත්නම් මේ අප්‍රමාදී කියන චෛතසිකය තමයි මෙන්න මේ දේට අපිට ධෛර්යය ලබා දෙන නැත්නම් ගඟ දිගේ ඉහළට පීනන්න යනකොට අපිට යන්ත්‍රයක් වාගේ වේගයක් වශයෙන් අපිට උදව් දෙන්නේ. නමුත් මං හිතන්නේ මේ සතිය කියන වචනේ මේ දේශනාවට සම්බන්ධ කරාට අප්‍රමාදී කියන මේ වචනේ මේ දේශනාවට සම්බන්ධ කරාට අපේ කට්ටියට හැඟීමක් එනවයි කියලා. මොකද අපිට බුද්ධ ආගම පිළිබඳව අපිට PhD එකක් තිබ්බා. එහෙම නැත්නම් බුද්ධ ආගම මහාචාර්ය කෙනෙක් වුණා සතිය දන්නේ නැහැ. අප්‍රමාදී කියන එක දන්නේ නැහැ. අපි දන්නවා ගොඩාක් දේවල්. ඉතින් ඒ නිසා අපි නිකන් අර කොන්ත්‍රාත් එකට අපි කියනවා මේ අන්දියට හරක් බලන කතාව තියෙන අර අන්දියට හරනවත් බැදී ගෝපාලගේ හරක් බලනකොට බුදුරජාණන් සඳහන් කරන ඌට බද්දලියා කියනවා මිසක් ඌට පස්කෝ රසය ලැබෙන්නේ නැහැ. උදීම හරක් ටීලියට ගිහලා තනකොළ කවලා ආපහු ගෙනත් දෙනවා ඌට ඛණ්ඩ ටික දෙනවා ස්වාමියාගෙන්. නමුත් ස්වාමියාට විතරයි පස්කෝ රසය ලැබෙන්නේ. අරක හරක් බලනවා විතරයි. ඒ වගේ තමයි බුද්ධ ආගම රකින්න එක ගෝපාලකෙක් විතරයි. ඌට කවදාකවත් පස්කෝ රසය ලැබෙන්නේ නැහැ. මොකද ඌ බද්දලියෝ වගේ හරක් ටික එළියට අරගෙන යනවා කවලා ආපහු ගෙනත් දාන එක විතරයි කරන්නේ. පස්කෝ රසය ලබන්න නම් මේ අප්‍රමාදයේ දැනගන්න ඕන සතිය ගැන දැනගන්න. ඉතින් අර මූලික දේශනාදී පුළුවන් තරම් උත්සාහ කරනවා මේ ණයට මතක් කරලා දෙන්න සාන්දෘෂ්ටික ගතිය කාලික ගතියට වෙනස් අකාලික ගතිය සාන්දෘෂ්ටික ගතිය තේරුම් ගන්න නම් අඩු ගානේ මේ වගේ ශාලාවකට ඇවිල්ලා ඒ පුළුවන් තරම් පහසුකම් ටික සලසලා දීලා එක චිත්තක්ෂණයක් හරි මම දැන් මෙතන ඉන්නවා කියන එක මේ සතිය පිහිටවීමේ පළවෙනිම ලන්සුව. සාන්දෘෂ්ටික බව මේ මම මෙතන ඉන්නවා කියන එක අස්පනා අපිට කල් නොයව දකින්න පුළුවන් දෙයක් බව මේ දවස් දෙක ඇතුළතම හරි කමන්නේ දැක් ගන්න පුළුවන් නම් මා දීර්ඝ ගමනකට මංගල අවතරණය වෙනවා. එනිසා අර මූලධර්ම දැනුම මත ඉඳගෙන උනන්දුවක් ඇති කරනවා ධෛර්යයක් දෙනවා කුසල ඡන්දයක් දෙනවා කරබැලීමේ ආසාවක් දෙනවා සාන්දෘෂ්ටික බව අස්පනා අපිට සිදුවෙන දෙයක් ඒක කිසිසේත්ම අසුවිරු ඥාණයට සම්බන්ධ නැහැ ඒ කිසිසේත්ම සද්ධාවට සම්බන්ධත් නැහැ ඒක කිසිසේත්ම කාගේවත් දෙයක් ගන්නත් බෑ කිසිසේත්ම කාටවත් දෙන්නත් බෑ කිසිසේත්ම තෝ මේක කරපිය කිව්වට හරියන්නේ නැහැ එතකොට මේක කරන්න බෑ කියලා කාටවත් ශාප කරාට වරදින්නෙත් නැහැ. අමුතුම ධර්මයක් තමයි මේ මම දැන් මෙතන කියන එක. නමුත් මම දැන් මෙතන කියාගන්න දෙන්නේ නැති වෙන්න අපිට තියෙන ප්‍රධානම බාධාව තමයි ගනුදෙනු සිදුවෙන ස්ථාන පහක් තියෙනවා. පහේ ගනුදෙනු වල කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. ඒ නිසා කොතනද ගනුදෙනු වෙන්නේ කියන්න බෑ ආයතන පහම ඇරිලා තියෙන හින්දා. ඒ නිසා බුදුජානනාංශය සඳහන් කරනවා තැනකට ආඩි වෙලා මේ බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ඇහැ කියන ආයතන පොඩ්ඩක් වහඬ මොකද ඒකෙන් තමයි ගොඩාක් ගනුදෙනු වෙන්නේ ඒකෙන් ගනුදෙනු වෙනකොට අපිට පොත් තබා ගැනීමට කරගන්න බැරි තරම් ගනුදෙනු සිද්ධ වෙනවා. හොරු ඉන්නවා নানা ප්‍රකාර කොමිෂන් ගහනවා පගා ගහනවා নানা කර ගනුදෙනු නිසා පොඩ්ඩකට ඇහැ කියන ආයතනෙ වහපන්. විචාල ගනුදෙනු වගේක් එතන නතර වෙනවා. ඊට පස්සේ කන තමයි ඇහැ ගියාට පස්සේ අපේ හිත නන්නත්තර කරන දේ. නිසා සද්ද නැති තැනකට ඵලයක්. හැබැයි පරිේශන මට්ටමේ. ගන්ධ සුවඳ නැති වාතාවරණයකට ඵලයක්. කටෙන් වචනයක් කතා කරන්න එපා. මුදුවට භාවනා යොදලා කටට රසක් දෙන්න එපා. දිවට රසක් දෙන්න එපා. සික්ඛය හොඳට මතක තියාගන්න. කය යම්ම චිත්තක්ෂණයක මොනම චේතනාවකින්වත් තොරව පවත්වන්න පුළුවන් ඉරියව්වකට කොටු කරපන්. අපි දන්නවනේ හිටගෙන ඉන්න හිටගෙන ඉඳලා පවත්වන්න එපාය. නැත්තම් වැටෙනවනේ. ඇවිදින එකේදී පවත්වන්න එපාය. මේ ඉඳගෙන ඉන්න ඉරියාව මිශ්‍රයේ තියෙන පිරමීඩේ හැඩේ තියෙන. චෛත්‍යයක හැඩේ තියෙන්නේ. හුඹහක හැඩේ තියෙන එක එහෙම තිබ්බහම මේ හිටිනවා පිදුරු කන්දක් වගේ. ඔන්නෝම ඇඟ තැම්පත් කරලා මොන්නම දෙයක්වත් හිතලා කරන්න එපා. ඇඟ නලවන්න, ඩඟ දඟලන්න ඒ ඒ කරන්න එපයි කියලා කියන්නේ මේ දණු කඳේ ගහලා හිර කරන්න හදනව නෙමෙයි. ඒ වෙලාවේදී මේ සාන්දෘෂ්ටික දේ දකින්න බෑ. සතිය පිහිටන්නේ නැහැ. අප්‍රමාදේ නැහැ. ඒක නිසා බුදුන් සීපත් කරන සීලේ සීපත් කරන තමන් දීපු දාන සීල කටයුතු සීපත් කරගෙන මේ වගේ පහසුකම් තියෙන තැනකට ඇවිල්ලා අමුදරුවන් අමතක කරලා වස්තු භෝග අමතක කරලා තාන්නමාන තීරම අමතක කරලා මම දැන් මෙතන ඉන්නවා ඕනේ නම් ඒක කියන්න පුළුවන් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකට හිත ගන්න පුළුවන් නම් සාන්දෘෂ්ටික බව පෙන්වලා දෙන්න පුළුවන් ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව කල් නොවේවා ප්‍රතිඵල දෙන බව පෙන්වලා දෙන්න පුළුවන් ඒක නිසා අපි පුළුවන් තරම් පහසුකම් දීලා අපිට සීල කුමර කුමරි සැප දෙන්න බෑ පුළුවන් තරම් පහසුකම් දීලා කියනවා යෝගාවචරයට කය යම් ආකාරයකට සැහැල්ලුව සමබරව තැම්පත් කරන්න. මු르දු ඇත් එක වහන්න. සද්ද නැති බව ලොකු ජයග්‍රහණයක් කියලා හිතන. එන සද්ද මට ආමන්ත්‍රණය කරන්නේ නැහැනේ ඕකොන්න පළච්චාවයි කියලා නිකන්. නාසයට ගඳ සුවඳ තියෙන තැනක් තෝරගන්න එපා. කටට රස දැනෙන වෙලාවක් තෝරන්න එපා. කයට චේතනාපූර්වක හොල්ලන්නේ නැතුව මම දැන් මෙතන ඉන්නවා. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලාක දැනගන්න පුළුවන් නම් එයා මේ භව්‍යයි. භාවනා කරලා ප්‍රතිඵල ලබන්න භව්‍යයි. පළවෙනි සමාජිකත්වයේ ලබනවා. නමුත් මූල ධර්මයේ කාරණාවක් දැනගන්න එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන වුණාට ඒ චිත්තක්ෂණයට මම දැන් මෙතන ඉන්නවා කියන කවබෝධ කරන්න බෑ. ඊගාව චිත්තක්ෂණයත් ඊගාව චිත්තක්ෂණයත් ඊගාව චිත්තක්ෂණයත් කියලා අභිධර්මයේ එහෙම නැත්නම් අටුව ආවේ පසු කාලීන පෙළ තියෙන අඩු ගාණ චිත්තක්ෂණ හතරක් එක දිගට මම දැන් මෙතන ඉන්නවා කියන එක දිගට ගියොත් පමණක් හතරවෙනි චිත්තක්ෂණ දැනගන්න පුළුවන් මම දැන් ඉන්නේ ඊයේ නෙවෙයි හෙට නෙවෙයි වෙන කෙනෙක් ගැන හිතමින් නෙවෙයි වෙන තැනක් ගැන හිතමින් නෙවෙයි මෙතනයි කියලා. ඒ නිසා අපි ඉස්සල්ලාම කරන්නේ ගිනි කුරක් ගහලා එක පාට පිලුඟක් පන්න ගන්නවා වගේ මම දැන් මෙතන කියලා දැනට හිත ගන්න. අරගෙන අපේ සම්පූර්ණ ප්‍රයත්නය තියෙන්නේ මේ ඇති කරගත්ත මේ චිත්තක්ෂණය චිත්තක්ෂණ හතරකට චිත්තක්ෂණ කියන එක මොකක්ද කියලා මගෙන් අහන්න එපා. අපි මේ ගන්න අඩුම කාල නිర్ణයක් කියලා. ආන්නේ මර්ගණ ඉවරලා Taman සියලු කරපු හැකියාවල් සියලු කුසල් සියලු සද්ධා සියලු වීරිය සියලු සතිය යොදලා බලන මේක චිත්තක්ෂණය මේ ගත්ත කෙලින් කරගත්ත හිත එහෙමම පුළුවන් තරම් බොහොම යාප්පු වෙලා කරන්න තියෙන ඔක්කොම කරලා ඒ චිත්තක්ෂණ දිගට පාත්තා. යම් දවසක අසුවිරු ඥාන ඇති යෝගාවචරේක් ඉත්‍රි වේවා පුරුෂ වේවා මේ මම දැන් මෙතන ඉන්නවා ඒක දිගට මේ කෙලින් කරගත්ත බයිසිකලයක් වැටෙන්නේ නැතුව කෙලින් කරගෙන බැලන්ස් කරගෙන යන්න වගේ මම දැන් මෙතන ඉන්නවා කියන කල්ලන්න පුළුවන් කියලා විවේකීව ඒ හිතපු චිත්තක්ෂණය ගැන කල්පනා කරලා බැලුවොත් ඒකට කියනවා පුනරාවලෝකන නැත්නම් පච්ච වෙකනේ කියලා. ඒ චිත්තක්ෂණේ රාගෙ නැහැ. මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණේ රාගෙට ඉන්න ඕන කම නැහැ. ද්වේෂෙත් නැහැ. මම මෙතන හිටියද නැද්ද කියලා මෝහෙත් නැහැ. නිසා ජීවිතේ සංසාරේ පල්ලවෙනි වතාවට ඔන්න ප්‍රධාන අකුසල් නැති රාග ద్వේෂ මෝහ කියන මුල් තුන නැති අලෝභ අදෝස අමෝහ සහිත මුල් ඇති මොකද මේක ප්‍රයත්නකින් නේ කරන්නේ සද්ධාවෙන් නේ කරන්නේ සීලෙන් නේ කරන්නේ නෑද අමතක කළාවිලා නේ කරන්නේ වස්තු භෝග අමතක කළා ශික්ෂාවෙන් නේ ගන්නෙ අන්න එදාට තේරෙනවා මේ සාන්දෘෂ්ටික වශයෙන්ම මෙච්චර මේ කෙලෙස් තියෙන ලෝකේ කෙලෙස් නැති චිත්තක්ෂණයක් මේ කෙලෙස් බරිත පෘ탁ජනයට බුද්ධි විඳින්න පුළුවන්. බුද්ධි විඳිනකොටම තේරෙනවා මම දැන් කෙලෙස් නැහැ කියලා. මට දැන් කෙලෙස් නැහැ කියලා. ඒ බුද්ධි විඳිනකොටම දැනගත කියන අකාලික ගති කියලා. කල් නොයවා Tamanට තේරෙනවා මගේ හිත හැරිලා බැලුවට රාගේ නැහැ. පතුරු ගහලා විසිතුරු කරලා බැලුවට මේකේ द्वේෂෙත් නැහැ. මේකේ මෝහෙත් නැහැ. දැන් ලොකු අවධියකින් ඒ නිසා මොහෙත් නැහැ. මෙන්න මේක කරන එක එක දක්ෂකමක්. මේ කරලා මේක කෙලස් වලින් තොර එකක් බව අසුවිරු ඥාන වලින් දැනගන්න එක තව එකක් එක මැණිකක් අහුලා ගන්න ඊට පස්සේ මැණික කපනවා. එහෙම නැත්නම් උසාවියක යුද්ධය ඉස්ස වෙනවා. ඒක ඒ යුද්ධය ස්වභාවික යුද්ධයක් බව මුළු උසාවියටම තේරෙනවා. ඒක මහ විස්කලාදරකේ වෙන දෙයක්. ඒ නැත්තම් ගහපා දීමක් තමයි උසාවිල කෙරේ. යුද්ධය පසින්දලනවා. පසින්දලලා යුද්ධය ස්වභාවික යුද්ධය බව මුළු උසාවියටම තේනවා. මොන්න තරම් වටිනවා. ආන්නේ වගේ තමයි චිත්තක්ෂණේ උපේනවා, ක්ෂණ සම්පත්තිය උපේනවා, සතිය උපේනවා, අප්‍රමාදේ උපේන උපේල ඒකෙම හිත හැකිතාක් පවත්න්න පුළුවන් නම් අපි මුළු සංසාරේ කරමු. අපේ හත්මුතු පරම්පරාවේ කරපු සියලු කුසල් වලට වැඩි ඒ චිත්තක්ෂණේ වටිනවා. ඒ චිත්තක්ෂණේ වටිනවා. ඒ තරම්ම මේක ශක්විති රජ කෙනෙකුගේ මිනි කොඩුලේ තියෙන මිනි කොඩුලේ වාගේ. කිසිම අකුසලයක් නොකරන ඒ බව දන්න චිත්තක්ෂණය බව තේරුම් ගතට පස්සේ ඒ යෝගාවචරයට ජීවිතේ සකස් කරගන්න වෙනවා හෙටත් මේ වෙලාවට වාඩි වෙන්නේ නැත්නම් හැකියක වෙලාවට වාඩි වෙන්න වාඩි වෙලා මේ විදිහට ඇහැ කන දිව නාසයෙන් කරදර වෙන්න දෙන්නේ නැතුව මේ චිත්තක්ෂණේ උපේලා කෙලින් කරගත්ත බයිසිකලයක් පැටෙන්නේ නැතුව ගෙනියනවා වගේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? ගොඩාක් මේ කතාවට ඉස්සරහට යන්න තියෙනවා. මම මේ අන්තං ගෙපල සකස් කරගත්ත විතරයි. අන්නේ මේ ඉන්නකොට තමයි මේ විවේක හිතට සමහරුන්ට නිකාම අනායාසයෙන් ගැන හුස්ම තේරෙනවා. සමහරෙකුට අනායාසයෙන් ගැන පිම්බීම හැකිලිම තේරෙනවා. සමහරෙකුට මොකක්වත් නැහැ මම දැන් මෙතන ඉන්නවා කියලා දෙනවා තුනම එකයි. පිම්බි මහැකිලින් වශයෙන් තේරුණාත් ආනාපාන වශයෙන් තේරුණාත් ඉන්නවා කියන එක තේරුණාත් ඒක අදහගෙන ඉන්න තාක්කල් ඒකේ කෙලෙස් නැහැ. පිම්බි මහැකිලිම හොයන්න යන්නත් එපා ආනාපාන හොයන්නත් එපා. ඒගොල්ලෝ ඒක ඕගොල්ලෝ ඒක ඕගොල්ලෝ හොයාගෙන ඒවි. ආවට පස්සේ විතරක් අඳුරගන්න මේයන් තමයි මගේ කල්යාණ මිත්‍යා ගමනට මට ආපු සහචරයයි කියලා. ඒක නෑ කියලා අඬන්න එපා. මම දැන් මෙතන. මේට වෙඩි පොඩ්ඩිටක් වෙනස් සක්මන් කරනකොට. සක්මන් වල චේතනාපූර්වකයි ඇඟ දුවයි. ඇස් දෙක ඇරලයි තියෙන්නේ. ශබ්දත් ඇහෙනවා. හුලං වදිනවා. මේකත් කරද්දී මේ වම කියන කකුල පොළවේ වැටෙනකොට මට සද්ද වලට හිත යන්නේ නැතුව රූප වලට හිත යන්නේ නැතුව වේදනා කරදරයක් නැතුව මේ පොළව කෙටෙන බව අත්දක ගන්න පුළුවන්ද ඒක ආනාපාන වගේ එක තැනක නෙවෙයි හිත තියෙන්නේ අර දකුණ තියෙනකොට දකුණ හිත ඉන්නවා. වම දකුණ වම දකුණ කියලා පොඩි දරුවෙක් යන්තම් නැගිටින වයසට ඇවිල්ලා වැටෙන්නේ නැතුව පියවර හතක් හතයි හතයි කියලා යන්න වගේ පියවර කීයක් මට නිවැරද්දේ සහතිකයෙන් වම වශයෙන් වම දකුණු වශයෙන් දකුණ බලන්න පුළුවන් ද කිව්වොත් ඒකත් වර්තමාන හිත පැවැත්වීමක් තමයි. ඊට පස්සේ දවස පුරාවට තමන් ගත කරන වෙලාවේ Taman තනියම විවේකීව වැඩක් කරන වෙලාවේදී ඒ කරන වැඩේ මුළු හදින්ම කරනවා නම් පූර්ණ එළඹ සිටීමෙන් කරනවා නම් ජීවිතේ කරපු ලොකුම පින්කම් වශයෙන් කරනවා නම් ඒකට ලකුණු තුනක් තියෙනවා ඒ ක්‍රියාව නැවතිල්ලේ කරනකොට Tamante ඒක ඒකේ තියෙන හුදකලාව තේරෙනවා ඒ කරන ක්‍රියාවේදී Tamangen නිකුත් වෙන සද්දවලට අහුම්කම් දෙන්න පුදුම විදියට හිත වර්තමානට එනවා අපි සටපට වැඩ කරන්නේ සතිය නැති වෙලා. තව කෙනෙක් දඟලනවා කලකවලම්බක් වෙලා හොඳට දැනගන්න එයාට සතිය නැති නිසා කරනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. අපිත් ඔතන තමයි හිටියේ. හැබැයි කොයි වෙලාවක හරි Tamanට තේරෙනවා නම් Taman උනත් කමන්නේ සටපට වැඩ කරනකොට ඇයි මෙච්චරම කලබල? ඇයි මෙච්චර සද්ද කරන්න කියලා පිට වෙන සද්ද ඇහුම්කන් දෙනකොට ඉබේ මේව සංසිඳනවා. ඒ වගේ මේ වගේ තනියම කරන වැඩ අදිෂ්ඨාන කරලා කරන්න මම මේ වැඩෙත් කරන ගමන් සතිමත් වෙන්න ඕන. දොරක් අරිනකොට දොරක් වහනකොට, දත් මදිනකොට මූණ හොදනකොට, වැසිකිලි කරනකොට කැසිකිලි කරනකොට බුදුරජාණන්සේ එකක් නෑර මෙවුව වචනෙන් සඳහන් කරලා තියෙනවා සතිපට්ඨානේ ගච්ඡන්තෝ වා ගච්ඡාමි इति පජානාති නිසින්නෝ වා නිසින්නෝති පජානාති අත දිගාරනකොට අත නමනකොට ඉස්සරහා බලනකොට පැත්ත බලනකොට වැසිකිලි කරනකොට කැසිකිලි කරනකොට මගේ නිශ්චලව තමන් වශයෙන් තමන් වැඩ කරන වෙලාවදී ගත්තොත් මේ සතිය මේ එලඹ සිටි ගතිය තමන්ට තේරෙයි දිනදා වැඩවලත් පරියන්කයක් නොවුනට භාවනා ශාලාවේ නොවුනට කට්ටිය ඔක්කොම සුදු ඇඳගෙන නැති වුණාට තමන්ට හැකිතාක් මේ එලඹ සිටි සිය ගන්න පුළුවන්. මෙන්න මේකට බුදුහාමරෝ සාන්දෘෂ්ටිකයි කියලා කියන. අස්පනා අපිට දකින්න පුළුවන්. අකාලිකව තමන්ට තේරෙනවා මගේ හිත දැන් gedara ඇවිල්ලා. මගේ හිත දැන් හුලං වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ කෙලින් වෙලා හිටිනවා. ආහන්න ඕක තමයි අපි මේ බැසගන්ම ධර්මයෙන් ආගම වෙන් කරන වෙලාව. ආගම විසි කරන්නේ ඒක තිබිච්චාවේ ගෙදර ගිහිල්ලා ගන්න තිබිච්චාවයි. ආගමෙන් ධර්ම වෙන් කර ගන්න වෙලාව මේක මේක පුරුදු කරගත්තට පස්සේ දක්ෂේ කියාවි මේක ගොක් වටින දෙයක් කොහොම හරි පුරුදු කරනවා නම් මොන්නම තාලිකව කාටවත් දෙන්න බෑ. යාම බණ අහලා යාටම හිතලා යාම කළා වැරදිලා වැරදිලා වුරුදු කෙරුවොත් විතරක් කරතයි. ඒකම Taman ළඟම වාඩි වෙලා ඉන්න එක රහත් වෙලා හිටියත් මුළු දවසම සතියෙන් ගත කරත් හොරකම් කරන්නත් බෑ. එයාට මෙයාට දෙන්නත් බෑ මෙයා ගියාට ගන්නත් බෑ. නිසා සතිය කියන එක මම මේ දේශනාව හමාර කරමින් මතක් කරන්නේ කිසිම කෙනෙකුගේ අධිකාරී ශක්තිය නැහැ. ඔය අනික ආගමවල කියන සටබලධාරී දෙවියන් වහන්සේ අනුකම්පාවෙන් හෝ ද්වේෂයෙන් සතිය ඇති කරන්නත් බෑ නැති කරන්නත් බෑ. කවදා හරි මතක තියානින්න ඒ සතිය ඇති කරගත්තොත් එකක් සහතිකයි. ඒ මොකද්ද? ඒ මනස නිවන් දකලා මිසක කවදාකවත් මේ සතිය අතාරින්නේ නැහැ. අනිත් ඕන එකක් ඇවිල්ලා යන්න ඉඩ තියෙනවා. නමුත් මේ සතිය කෙල්ගෙඩියක් පොතු ඇරලා ගත්තා වගේ සුද්ධ කරලා ගත්තොත් පැහැදිලි කරගත්තොත් ඒ මනුස්සයා ඒකාන්තෙම එnde end end ඕපනයික ගතියෙන් ගැඹුරු සත්‍යයකට සුපතිට්ඨිත සත්‍යයකට වේපුල්ල සත්‍යයකට ගිහිල්ලා ඒ සතිපට්ඨානේ කෙලවර තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල කෙලවර තමයි මාර්ගඵල නැත්නම් නිවන කියලා කියන්නේ. එනිසා අන්න එවැනි දීර්ඝ ගමනකට අවශ්‍ය කරන මේ මූලික පියවර තබා ගැනීමට නැත්නම් ඒකට පිළිබඳව මඟ දැක්වීමක් වශයෙන් මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා